දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ මේ වැඩමුළුවේ අද දෙවෙනි දවසේ මේ වෙලාව වෙන් වෙලා තියෙන්නේ ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙලකට ඒ අනුව කලින් සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා ඒ අනුව මම වැඩසටහන පටන් ගන්නවා ලිඛිත ප්‍රශ්න මතින් නමුත් කරගෙන යන අතර වාරදී කාට හරි අමතර ප්‍රශ්නක් නගන්න හෝ නැත්නම් ප්‍රකාශන කරන්න හෝ පිරිසිදු කර ගැනීම කරන්න ඕන නම් මම සාදරයෙන් ආරාධනා කරනවා තියෙනවා ඒකට සම්බන්ධ වෙන්නයි කියලා. ඒකට මේ සූදානම් කරලා තියෙන මයික්ස් පාවිච්චි කරන්න. එතකොට වාර්තාගත වීමට ගොඩක් වාසි වෙනවා. සමහර වෙලාවට මේ වැඩසටහන පිටේ අය අහුම්කම් දෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ චෝදනා කරන ප්‍රශ්න නැතුව උත්තර විතරක් ලැබිච්චාම මේක සම්බන්ධීකරණය කරගන්න බැරි නිසා එතකොට මට දෝෂයක් වෙනවා ඒ ප්‍රශ්නේ නැවත කියන්නේ නැතුව උත්තර දුන්නා කියන එකේ මාව ගලවන්න හොඳම වැඩි තමයි ප්‍රශ්නේ මයික් එකට කතා කරන එක. ඉතින් සමහරු ඒකට කැමති නෑ මේ අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා කියලා මේ මේ මයික් එකට කතා කරන එක. ඉතින් අපි ධර්ම ගෞරවයෙන් ඉතින් කවුරු කවුරුත් එකඟතාවයට එකමුදු කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි අපි ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරගත්තොත් ගරු ස්වාමීන් වහන්සේ කෙලින් ශරීරයේ තබා ඉදිරියට සතිය ගැනීමට දේශනා කොට ඇත්තේ ආනාපාන සති භාවනාවට පමණක් නේද? අනික් සෑම භාවනාවක් Tamanට කැමති විදිහකට කළ හැකි කියා මගේ අදහසයි. අතන සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතිය තමයි පටන් අරගන්නේ. නමුත් ඒකේ කර්මස්ථානයේ 13ක් සඳහන් වෙනවා. ඒ 13ම කායගත සතියේට ඊට පස්සේ වේදනානුපස්සනාව සඳහන් වෙනවා චිත්තානුපස්සනාව ඊට පස්සේ ධම්මානුපස්සනාවෙත් කොටස් ඔක්කොම තෙච්චාම කමඨාන් 21ක් තියෙනවා සතිපට්ඨානෙ විතරක්. ඒ ඔක්කොටම පූර්රිකාවක් සපේනකොට සර්වචන් වහන්සේ අරණ්‍යගත, රුක්ක මූලගත, සීනාසනගත, මේ ශූන්‍යාකාරගත, ඒ වගේම පළඟ බඳ වාඩි වෙන එක උඩුකය ඍජුව තබා ගැනීම, සතිය පෙරටුව තබා ගැනීම කියන ඒ ටික පොදුවේ සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. ආනාපානේ සඳහන් කරන අනිකුත් කර්මස්ථාන 21 නැතුව ආනාපානේ සඳහන් කරන හැම තැනකදීම අත නැර මේ පර්යංක භාවනාවකුත් උඩුකය කෙලින් තබා ගැනීමත් සතිය ඉදිරිපත් කිරීමත් කරලා තියෙනවා. මේක අපේ ලොකු සංහංශ විශේෂයෙන්ම හොයලා බලලා කියපු එකක්. නමුත් සතිපට්ඨාන සූත්‍රය එක කියලා තියෙනකොට ඒක ඒ පරිවසන කමඨාන් 21කටම අදාළයි. ඒක නිසා අනිත්‍ය වට එක අනික් Tamanට කැමැති විදියට කළ හැකි කියලා මේකේ අදහසක් ඉදිරිපත් කළා තියෙනවා. ඒක එච්චරම හිතුවක්කාර අදහසක් නෙවෙයි. ආනාපාන සති භාවනාව වුණත් හොඳට පුරුදු වුණාට පස්සේ නිදාගනත් කරන්න පුළුවන්, සක්මන් කරමින් කරන්න පුළුවන්, හිටගනත් කරන්න පුළුවන්. අර ප්‍රසස්ත තත්ත්ව නැතුණත් කරන්න පුළුවන්. ඒ මොකද ආනපන හුරු වුණාට පස්සේ ඕනේ අරමුණක යොදාන්න පුළුවන්. මේ කතා කරන්නේ අපි ආධුනික මනසක් ගැන. ආධුනික පටන් ගන්නකොට මේ මූලික தত্ত্ব ඔක්කොම දීලා පටන් අර ගන්න ඕනේ. ඒක ධර්ම ගෞරවයකටත් වැටෙනවා. සංකරතා ඇති නොවීමටත් බලපානවා. ඒ නිසා පටන් ගන්නකොට කරන්න. පුරුදු වෙලා තමන් මේ හුරු වුණාට පස්සේ අපි සාමාන්‍ය වාහනයක් මේ පටන් ගන්න ෆස්ට් එකෙන්ම ස්ටාර්ට් කරන්න කියලා තමයි පොතේ ලියලා තියෙන්නේ. පුරුදු වුණාට පස්සේ සෙකන්ඩ් එකෙත් පිකප් කරත හැකි, තර්ඩ් එකෙත් පිකප් කරත හැකි. ප්‍රශ්නයක් නැහැ. හදිසි හැටියට පල්ලමේ නම් තියෙන්නේ තර්ඩ් එකෙත් පිකප් කරත හැකි. මට්ටමේ තියෙනවා නම් තර්ඩ් සෙකන්ඩ් එකෙත් පිකප් කරත හැකි. ඒ වුණාට සාමාන්‍ය පොත කියනකොට ඒක ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් කියලා තමයි යන්න තියෙන්නේ. ඒක මේ ආධුනිකයන් සඳහා විශේෂයෙන් මේ වගේම අලුතින් කියලා දෙන වෙලාවක සංක්‍රතා ගැන කතා කරන්න එපා. සාමාන්‍ය සරල පටන් ගන්න ක්‍රමෙන් තමයි යන්නේ. එතකොට අඩුයි මේ පටල මේ වරදවා වටහා ගන්න එක අඩුකමයි ඔකේ තියෙන්නේ. මේකෙදී මේ ලොකු සාංශ මේ ගැන කියනකොට කිව්වේ ආධුනිකයෙකුට කියලා දෙනකොට හෝ පොදු කීප දෙනෙකුට කියලා දෙනකොට හැම වෙලාවෙම ආනුපුබ්බේ ප්‍රතිපදාවෙන් අනුපූර්ව ක්‍රමයට යන්න එතකොට ගැටුම් එනවා අඩුයි. දැන් මෛත්‍රී භාවනාව මේකෙදි ඒක තමයි කියන්නේ අනික් සෑම භාවනාවක්ම Tamanට කැමැති විදිහට කළ හැකි බව ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ කැමැති විදිහට කියලා කියන්නේ ශරීරයේ කෙලින් තබා ගැනීමක් හෝ සතිය ඉදිරියට තබා ගැනීමක් කියන එකක් වෙන්නේ සතිය ඉදිරියට තබාන කරන භාවනා හයයි තියෙන්නේ අනුස්සති භාවනා, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, රාගානුස්සති, දේවතානුස්සති, ආනාපානසති. ඒ ඔක්කොම සතිය ඉස්සර කරගෙන යන්නේ. මෛත්‍රී භාවනා මේ ආනාපාන මොකද්ද මේ මෛත්‍රී භාවනාවේදී එහෙම සතියක් නෙවෙයි ඒක මෛත්‍රී සංකල්පයට හිත දාන්නේ. එතකොට සතිය එච්චරම මේ ඉස්සර කළා කතා කරන්නේ සතිපට්ඨාන යටතේදී සාකච්ඡා වෙන්නේත් නැහැ මෛත්‍රී භාවනාව. බුද්ධානුසතිය යනකොට සතිය යටතේ යන්නේ. නැහැ. මේ මම අපි පොයින්ට්ස් දෙකක් කතා කරන එකක් ඍජුව තබා ගැනීම කය අනිත් එක සතිය ඉදිරියෙන් තබා ගැනීම. බුද්ධානුසතිය ඇතුළේ චානුසති භාවනාවල සතිය ඉදිරියෙන් තබා ගැනීම පූර්ව කොන්දේශයක් වෙනවා. එතකොට නිදාගෙන ඉඳද්දී හෝ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ආනාපාන සතිය වුණත් ප්‍රවීණයෙකුට කොහොමුණක් ප්‍රශ්නයක් නැහැ. ආධුනිකට හඳුන්ලා දෙනකොට හැම වෙලාවෙම අර මූලික தත්ත්වයන් ටික මතක් කරලා දෙන එක ධර්ම ගෞරවයකුත් වෙනවා. සංකරතා ඇති නොවීමට තියෙනකෝ තියෙන්නේ. ගෞරවපූර්වක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරමි. පෙර භවවලදී පුරුදු කරත්තා වූ සංස්කාර වශයෙන්ද අප එක එක්කනාට කර්මස්ථාන අරමුණු වන්නේ පහදා දෙන ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඔව් ඒක මේ තම තමන්ගේ ගැටේ ගැහිච්ච විදිහ තමයි ගැටේ ලියෙන්න ඕන. ගැටේ ගහින කයිලා කියන අපි එක එක පුරුදු පෞරුෂත්ව පෞරුෂත්ව ලක්ෂණ ඇබ්බැහි මේව ටික තමයි ඇත්තට සංසාරයෙන් සංසාරයට යන්නේ. මේ මේ ආත්මෙන් ආත්මයට යන්නේ. ඉතින් ඒකට ගැළපෙන කර්මස්ථානයක් තමයි යාට මේ ගැටේ ලිහෙන්න හේතු වෙන්නේ. මොකද එතනදී ලොකු ප්‍රශ්නයක් එනවා. කොහොමද අපිට අදාළ කර්මස්ථානේ තේරුම් ගන්න කියලා. ඒක සඳහා හොඳම වැඩේ තමයි කර්මස්ථාන මට්ටමට කර්මස්ථානයක් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ සමාධිය සඳහායි. අපි ඊට සමාධියට ඉස්සෙල්ලා මට්ටමට නම් සතියට සතියට ගියාම කර්මස්ථානයක් කියන එකක් විශේෂ කරන්නේ කොයි එකක් අරමුණු කරන්න පුළුවන් එළඹ සිටි සීය. මතුවෙන දේට එනේන හැටියට බලන එකයි සතිය කියන්නේ. එimhe බලනකොට අර කර්මානුරූපව දයෝපගතව ඒ මතුවෙන්න පටන් අර ගන්නවා. ඉඳගෙන මම දැන් මෙතන කියලා සතියෙන් ඉන්නකොට ආනාපානෙ මතුවෙන්න පුළුවන්, පිම්බි මැකිලි මතුවෙන්න පුළුවන්, නැත්නම් සමහරෙකුට ඒ දේ කරන්න ගියාට හරියන්නේ නැහැ. බුද්ධානුස්සතිය මතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට විවෘතව තියාගෙන ගියාම හරි අඩුයි. මේකදී මේ නිකන් මේ ප්‍රශ්නේ තමයි මෙතන තියෙන මේ ප්‍රශ්නේ මත වෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් ගැන කතා කරනකොට මම ඉස්සල්ලාම මීට ගලාප වෙලාවේදී මේ බුද්දිස් පබ්ලිකේෂන් එකේ හිටපු වීරකෝ මහත්තයාමයිත් එක්ක ડોક્ટર මම මතක නැහැ මේ ෆර්නෑන්ඩු පරාක්‍රම ෆර්නෑන්ඩු අපි තුන්දෙනා ආවෙන්. ඉතින් පුදුමාකාර ගෞරවයක් සහ බයකුත් සබකෝලිකුත් තිබුණා ඥානාරාම ස්වාමීන් මුණ දෙන්න. ඒ ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩු කිව්වා මම ගිහිල්ලා දෙන්නම් හැබැයි මට නම් කතා කරන්න තේරෙන්නේ නැහැ. ওই ස්වාමීන් වහන්සේලා අපි වගේ නෙමෙයි මේ බොහොම ශ්‍රේෂ්ඨයි. ඉතින් මටත් දැන් බයයි හැබැයි මට මොකා වුණත් එළියේ ගණන් ගන්නේ මම කිව්වා මට වැඩේ වෙනවා නම් කොහොමද හරි මම කතා කරන්න කියලා. ඊපස්සේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඔයාන ගියා. ඇත්තටම මෙතනින් යනකොට අපි එකයි. එක පැනලා. දැන් එක පැනනකොට ගේට්ටුව වහලානේ. අපි කිසිම ගාණක් නැතුව මෙතෙන් උඩට යනකොට අර උයන මිනිස්සයා ඒ දවසේ හිටියා නොන්ඩි ගහන මිනිස්සේ කැහක් වපරයි. මිනිහා අනික් කටට කියනවා ওই ඉස්සලා යන මහත්තයා විසික උටි හම්දුවගේ නෑදෑයි කිව්වා. සම්පූර්ණ වැරදිල්ලක් උනේ. මට ඇහුණා කියනවා. ওই ඉස්සරහින් යන මහත්තයා විශේෂිකුටි හමුසෝගේ නෑදෑයෙක් කියලා. ඉතින් මම ඒ වගේම නිකන් පපුව දාගෙන යනවා. දැන් දන්නේ විශේෂක මොකද්ද කියලා. ඊට පස්සේ දානශාලාවට ගන්න ගිහලා කයෙන් හරි ගහලා 21ට යනකොට මුද්දටම කෙට්ටු හාමුදුරු කෙනෙක් බාල්දි දෙකක් අරගෙන සිවුර නැතුව අඳනයක් ඇඳගෙන යනවා. දැන් මේ හාමුදුරෙන් අහන්න විදියකුත් නැහැ 21ට යන්න මොකද්ද කියලා. පස්සේ හාමුදුරුවෝ පිටිපස්සේ ගියා. ඉතින් උර ඇඳගෙන ඇවිල්ලා වාඩි වෙලා ඊට පස්සේ කිව්වා මෙහෙමයි ලොකු සංස හම්බෙන්න ආවේ අපිට ඥානানন্দ හැමතුරු හම්බෙන්න බැරි කියලා මම තමයි ඥානানন্দ කිව්වා. ડોક્ટર <laughs> ෆර්නෑන්ඩෝ දන්නවා හැබැයි. ඊට පස්සේ කතා කරන දේ වෙලා ඊට තවත් කොයින්සිඩන්ස් එකක් වෙලා තිබුණා ડોક્ટર ෆර්නෑන්ඩෝ අවුරුද්දකට ඉස්සෙල්ලා ඥානানন্দ සංස්ගේ අපොයින්ට්මන්ට් එකක් ගන්න මිස් වෙලා. අපි එන්නම් කියලා අපොයින්ට්මන්ට් එකක් ගන්න එන්න බැරි වෙලා. ඉතින් ඒ නිසා ඥානানন্দ සංස්ගේ ડોક્ટર ෆර්නෑන්ඩෝ අඳුනගෙන ඉතින් දැන් ජයයට කතාව යනවා. ඊට පස්සේ මම ඉතින් මම ආකන්තුකයනේ. ඊට පස්සේ මං කිව්වා අපිට ලොකු සංහසේ බලන්න බැරි වෙන්නේ බැරි වෙයිද අපිට දිනයක් ගත්තත් ඇති කියලා. නෑ නෑ දැන් අඳ ගන්න යන්නම් කිව්වා. ඊට පස්සේ විශේෂයෙන් බහගෙන යනවා දැන් 25 කුටියට. එතකොට මං ඉන්න කුටිය ලොකු සංහසේ හිටියේ. මට අර සද්ධාව නිසා මම ඥානানন্দ ස්වාමීන් කිව්වා සාංශ මේ කරන උදව්ව නිසා මම මගේ මුළු ජීවිතේට ඔබ වහන්සේ මම කල්යාණ මිත්‍රෙක් විදිහට සලකනවා මට අනුකම්පා කරලා සාංශ මාවත් ලයිස්තුවර දාගන්නයි කියලා. කියනවනේ මයිදියා හැරලා බැලුවා මේ මොකಾದ කියන්නේ කියලා. කියලා ලොකු සංසිකාට ගිහිල්ලා කිව්වා සානස මේගොල්ලෝ එන්නම් කියලා තිබුණා ගිය අවුරුද්දේ එන්න බැරි වෙලා තිනවා. අද තමයි ආවේ කියලා අපොයින්ට්මන්ට් එක ෆිට වුණා. දැන් ડોක්ටර් ෆෙනෑඩෝ මට කල්ලා උඹ කතා කරන උඹ කතා කරන උඹ කතා කරන උඹ කතා කරපන් කිව්වා. ඊට පස්සේ මං කිව්වා සාංශ මේකයි නිකන් ආවේග ජනකව මං කතා කරේ මං කිව්වා සාංශ ඔබ වහන්සේට වන්දිලා පූජා කරන්න බුලත් කොලයක්වත් ගෙනාවෙත් නැහැ. හැබැයි ඔබ වහන්සේගේ උපදේශයක්වත් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මට ඕනේ අන්නර ධත්තවිසුද්ධ සහ විදර්ශනා ඥාන කියෝ මනුස්සයගේ කකුල් දෙකට වැඳලා යන්නේ කිව්වා. ඇයි මහත්තයෝ එහෙම කතා කරන්නේ කියලා ඇහුවා. මම ඔබ වහන්සේනේ විදර්ශනා ඥාන සත්ත්වවිසුද්ධි විදර්ශනා ලිව්වේ. ඔව් කිව්වා. මට කකුල් දෙක දෙන්න වැඳලා යන්න මට ඉතර වුණේ කිව්වා. ඊට පස්සේ හොඳයි හොඳයි දැන් හරියට දැන් මොකද කියන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා මේ පොත බැලුවා සම්මානසේ. මටම ලියපු බෙහෙත් අට්ටෝරුවක් තියෙන්නේ. පුදුමාකාර විදිහට ප්‍රශ්න විසඳුණා. ඉතින් බලමුකෝ මේ අපි මේ දන්නේ නැතුව වැඩ කෙරුවට ලෝකේ කොහේ කොහේ හරි ඉන්න ඇත්ත වැඩ ගන්නවනේ මේකෙන්. බොහොම හොඳයි. කියමු බලන්න භාවනා කරමු හැටි කිව්වා. ඉතින් මම ඊට පස්සේ දැන් ඉතින් ටිකක් ඊට පස්සේ මම කව මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා නිකන් වේගෙන් කියවෙනවා. ඒ කියන්නේ අර ඉමෝෂන් එක ඊට පස්සේ කිව්වා එතකොට මේ මගේ ස්වරූපයත් මෙහෙම අර මෙච්චර විතර රැවුලවවලා කොණ්ඩෙ මෙච්චරක් විතර සම්පූර්ණ මාව අඳුරන්න බෑ. සුදු සූට් එකක් දාගෙන නිකන් මේ Hindu සාමිවරයේද සිංහල මිනිහද මොකක්වත් හොයන්න බෑ. කොහොමද අම්මට අඳුරන්නත් බෑ මාවේ කාලේ. ඊට පස්සේ මං හිතුවා මේකට බණී කියලා මොකක්වත් නැහැ. එහෙමනම් මහත්තයෝ ඉදිරි කාලේ විවේකයෙන් ගන්න ස්ථානයක් හොයාගමු කිව්වා. එතකොට මට තේරුණා දැන් දැන් යන්නේ සබ්ජෙක්ට් එකට බහලා තියෙන එක. ඒකට ප්‍රනා වීරකොම් මහත්තයා පිටිපස්සෙන්ලා යාළුකමට මේ ප්‍රශ්නේ ඇහුවා. ස්වාමීන් වහන්සේ මේ මේ භාවනා ගැන කියනකොට පොතේම කර්මස්ථාන 40ක් තියෙනවා. අපිට මොන මොන චරිතද කියලා අපි දන්නෙත් නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි වගේ කෙනෙක් කොහෙන්ද පටන් ගන්න කියලා ඇහුවා. ලොකු ස්වාමීන් වහන්සේ 40න් කොහෙන් පටන් ගත්තත් වැරද්දක් නැහැ මේ මහත්තයෝ. නරක දෙයක් නෙවෙයි කර්මස්ථානයක් කියන්නේ. කොහෙන් පටන් ගන්න තිබුණත් මට උදව් කරන්න තිබුණනේ. තාම පටන් ගන්න නැත්නම් ඉතින් හොඳට ඇඳට හේච්චලා කියනවා මහත්යෝ ගොඩේ ඉඳලා නැව් පෙරලන්න බෑ කිව්වා. වතුරට බහින්න ඕනේ කිව්වා. කොහෙන් පටන් ගත්තත් කමන්නේ මොනවා කරුවත් හරි නෑ කියලා හරි තේරුම් ගන්නවයි කියලා මේ ප්‍රශ්නට උත්තර දුන්නේ මේ තොරතුරු ප්‍රශ්න කරගන්න එපා මෙව උත්තර කරගන්න. අපිට කර්මස්ථාන ගොඩක් තියෙන එක දුර්වලකමක්වත් වැරද්දක්වත් නෙවෙයි. කොයි එකක්වත් වැරදි නෑ. කොයි එක පටන් අරගත්තත් හරි නැත්තම් ටික දවසක් යනකොට හරි නෑ කියලා හරි තේරෙනවනේ. අකුසලයක් වෙන්නේ නැහැ නේ. එතකොට දන්න කෙනෙක් ගාඩ කියලා කරදැයි මම මේක මෙහෙම කරා. මෙන්න මෙහෙම වුණා මට හරි ගියේ නැහැ. එතකොට අර පතර ඒ තොරතුරු වලින් හොඳට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද පොත් කියවන්න කියවන්න කමටහන් වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්න කරගන්න. ඒක මේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන දන්නේ. ඉතින් මොකද හේතුව මේ මෝඩ බඩුව ආයුධත් එක්ක පොරබදන සෙල්ලම තමයි තියෙන්නේ. ඒ නිසා කොතනකින් හරි පටන් ගන්න. ඒ සඳහා මේ වගේ වැඩමුළුවලකදී ලේසිම ක්‍රමේ තමයි ආනාපාන සතිය. හැබැයි ඒකට උගව දිනෙක කියන එක ගැඹුරු වැඩි ඒක නිකන් මේ ගරු භාවනීය වැඩි කියලා නමුත් ਸਰවඥාන්සේ දේශනා කළා තියෙනවා ආනාපාන සතියෙන් පටන් අරගත්තොත් කවදාවත් සංකීර්ණතාව සහ සංක්‍රතා එන්නේ නැහැ කියලා. ආනාපාන සති භාවනා කරගෙන යනකොට වෙන දැන් අසුබ සතිය කරනකොට බය පිළිකුල පහළ වෙලා ද්වේෂයෙන් ඉඳී තියෙනවා. මෛත්‍රියේ ඉන්නකොට කාමේ රාගේ පහළ වෙලා විකෘතියක් වෙන්න ඉඳී තියෙනවා. කරුණා භාවනා කරනකොට ද්වේෂයෙන් ඉඳී තියෙනවා. මේ හැම එකටම පිටිපස්සෙන් ඉන්නවා නොපෙනෙන ධර්මයක්. ආනපනෙ නැහැ. හැබැයි අල්ලන්න අමාරුයි. ඒක නිසා ආනපන කරන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් ඒ වෙනුවට කරන එකක් කරන එකයි තියෙන එක. ඒ වෙනුවට ආනපන කරන්න බැරි වෙන කාරණාවක් තියෙනවනේ. එක්කෝ තරහා යනවා, එක්කෝ අසනීපයක්, එහෙම නැත්නම් ඒකට පිළිමක් වශයෙන් කරන්න පුළුවන්. ඒ නිසා මේක මේ ප්‍රශ්න නගලා තියෙන විදිහටම මට වෙන ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න නගලා තියෙනවා. නමුත් අපිට තොරතුරු ගොඩක් තියෙනවා. ඒ තොරතුරු අපේ වාසියට ගන්න මිසක කවදාකවත් නරකයි භාවනා උපක්‍රම හෝ ගුරු භාවනා ක්‍රම වැඩියෙන් තියෙන එක හෝ ගුරුවරු වැඩි වෙන එක හෝ කර්මස්ථාන වැඩියෙන් තියෙන එක කරදරයක් කරගන්න අරකයි. ඒක අපි පිනට බහල වෙච්ච එකක්. සුදුසු තැනකින් පටන් අරගෙන යන්න වැරදුනත් ප්‍රශ්නයක් නැහැ. එච්චරයි ගන්න තියෙන මේ ආදර්ශය. නාම රූප ධර්ම පිළිබඳව ආත්ම දෘෂ්ටි නැති කරගන්නේ කෙසේද? නාමය හා රූපේ රූපෙන් එහා සත්වයේ පුද්ගලයේ නැත යන්න දකින්නේ කෙසේද? සක්කාය දිට්ඨිය නැති කරගන්නේ කෙසේදයි? කෙසේද ස්වාමින්වහන්සේ? මේක සඳහා කරන්න තියෙන්නේ දකින දකින හැම පරියන්කේ හෝ සක්මනේ හෝ එදිනදා වැඩ දකින දෙය තුල විමසුන් නුවණ ඒ වගේම ඒකේ තියෙන මේ කොටස නාම මේ කොටස රූප කියලා දන්නවනම් බොහෝ වෙලා බලaniදී අනන්ත වාරයක් බලaniදී කොච්චර බැලුවත් ඒ වෙලාවේ ඇහැට දැක ගන්න දෙයින් තොරව වෙන গুপ্ত දෙයක් මේකේ නැති බව තේරෙයි. දකින්න දේ තියෙන විස්තර කරගන්න පුළුවන් නාම රූප දෙක විතරයි. ඉන් එහාට ගිය ආත්ම සාරයක් හෝ වෙන গুপ্ত දෙයක් නැහැ. ඒ කාලකාරාම සූත්‍රයේදී සරුවචනාංශය දේශනා කළා තියෙනවා දිත්තා දට්ටබ්බන්න මඤ්ඤති දට්ඨාරම් මඤ්ඤති දට්ටබ්බන්නම්ම න මඤ්ඤති න අදිත්තං මඤ්ඤති කියලා. අපිට මේ දකින ඇහෙන මොනවාරි සම්බන්ධ වෙන දෙයක ඔය පේන දෙයට එහා දකින්න දෙයක් නැහැ. ඔච්චර තමයි. දැකිය යුත්තකුත් නැහැ. දකින්න කෙනෙකුත් නැහැ. ඔක නොදකින් කියන දෙයක්කුත් නැහැ. ඒ කියන්නේ ඔයින් එහා අපිට පේනවා නම් නොපෙනෙන ආත්මයක් තියෙනවා කියලා බලලා බලපන් තියෙනවා නම් පේන්න ඕනේ. පේන්නේ නැත්නම් ගන්න එපා. ඒක නිසා බලන බලන දේ කිසියම් තැනක බ්ලැක් හෝල් එකක් තියන්න එපා. බ්ලැක් බොක්ස් එකක් තියෙන්න දෙන්න එපා. ඒක හොඳට පිරිසුදු කරලා බලන්න මේකේ වටහා ගන්න බැරි গুপ্ত ගුඩ මොනවාරි තියනවාද කියලා. නැවත නැවතත් ආනපාන එනකොට එනකොට බලන්න මොනවත් නැහැ ඒකේ තියෙන්නේ මේ ස්පර්ශ කරලා හැකි රූප ධර්ම කොටාසයක් සහ ඒ රූප ධර්ම අනිත්‍යකේ වෙන් කර දැනගන්න නාම ධර්ම කොටාසයක් විතරයි බලන්න ඉන්නකොට ඉන්නකොට තියෙනවා මේක මේක පිටිපස්සේ වෙන ගුඩයක් තත්යක් නැහැ. গুপ্ত තත්යක් නැහැ කියලා. අනිත් එක තමයි මේ නාම රූප පිළිබඳව මේ ඊයේ මං හිත කියන හිටපු කියන බැරි වෙච්ච දෙයක් ඕනම වෙලාවක දී ඇති ඕනම වෙලාවක ඒ කියන්නේ අපේ ඉඳුරන් මේ අපිට කියන්නේ පංචවෝකාර භවයක් කියලා අපිට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන පස් ආකාරකින් ඉඳුරන් ගැලපෙනවා ඕන එකකින් අපිට දී ඇති තත්ත්වයක එක්ක රූප බලන්න පුළුවන් එක්ක සද්ද අහන්න පුළුවන් එක්ක ගන්ධ බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පහස ලබන්න පුළුවන් නමුත් එකවරකට එකයි පුළුවන් නේ හයක් මේ නාලිකා හයක් තියෙනවා. එකයි බලන්න පුළුවන්. අපි තුන ටෙලිවිෂන් එකක් තියෙනවා නාලිකා හයක් තියෙනවා. ඒ ටෙලිවිෂන් එකයි ඕන් කරන්න පුළුවන්. ඒ ඕන් කරන එකෙන් තමයි කෙලෙස් වෙන්නේ. ඒකේ නාලිකාව විතර ඕන් කරලා නැති නාලිකා ඒ වෙලාවේ හැකියාවන් පහක් තිබුණාට එකකින්වත් කෙලෙස් වෙන්නේ නැහැ. එකකින්වත් නිවන් දකින්න බෑ. ඕන් වෙච්ච එකෙන් තමයි තියෙන්නේ. එතකොට ඒ බලන වෙලාවේදී අපි හිතමු රූප බලනවා. එතකොට එන්න සද්ද ඇහෙන්නේ නැහැ. ගඳ වැදෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, පහස ලබන්න බෑ. ඒ රූප ටික තමයි ඒ වෙලාවේ කෙලෙස් උපදවන්නේ. ඒ රූප ආબોධ කිරීමයි නිවන් ලබන්නේ. ඒ නිසා ඒ වෙලාවේ රූප බලනවද, ශබ්දහනවද, ගඳ රස පහස ලබනවද බලනවද කියන එක කවුරු තීන්දුව කරනවද දන්නේ නැහැ. ඒක සම්පූර්ණ පොට්ටෙට තීන්දුව වෙන්නේ. ඒ තීන්දුව කරන වෙලාවේදී එල්ල වෙච්ච ටික විතරයි රූප වෙන්නේ. මුළු ලෝකෙම තියෙන රූප නෙවෙයි. ඒක ඒක තේරුම් ගත්තාම අපි කියන්නේ සද්ද රූප වලට අහුම්කම් දෙනවනම් රූප රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ගැන කලබල වෙන්න ඕනේ ඒ චිත්තක්ෂණේ නාම රූප කියලා කියන්නේ රූප රූප මේ සද්ද රූප ටිකයි ඒක දැනගන්න හිතයි ඊගාව චිත්තක්ෂණේ රූප රූප දකිනවා එතකොට සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප අදාළත් නැහැ ඒ වෙලාවේදී නාම රූප වෙන්නේ දකින රූපේ තියෙන රූප රූපත් බලන හිතත්. ඒ නිසා භාවනා කරනකොට අපි මුළු ලෝකෙම තියෙන රූප නෙවෙයි සම්බන්ධ වෙන්නේ සංස්කාර වෙන රූප ටික විතරයි ගන්න. ඒක වෙන් කරගන්න බැරි නම් අපි ලෝකේ තියෙන හැම දෙයක්ම ඔලුවට අරගෙන අයියෝ කවදා ඉවර කරන්නද මුළු බර ගොඩක් කියන කියලා ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ වෙලාවට අදාළ වෙන්නේ මුලිච්ච වෙනවා කියන වචනයක් දෙමලෙන් තියෙනවා. ආපాతගත වෙනවයි කියලා වචනයක් මේ අටුවාවෙ ඉල්ලගෙන තියෙනවා. ඇවෙනියුන් කියලා මේක ඉංග්‍රීසියෙන් දාලා තිනවා. Tamanට ඒ වෙලාවට එල්ල වෙන දේ තමයි එතන රූප කියන්නේ. ලෝකෙ තියෙන ඔක්කොම නෙවෙයි. ඒ රූප අනිත්‍ය වයින් ඒ රූප ඇතුළෙම තියෙන කොටස් වලින් වෙන්කොල හඳුනා ගන්න ගැතියට නාම කියනවා. ඉතින් මේ විදිහට පටු කරගත්තාම ලොකු සතුටක් ඇති වෙනවා. ලෝකෙ තියෙන ඔක්කොම රූප අවබෝධ කරන්න ඕනේ නිවන් දකින්න. ඒ චිත්තක්ෂණේ Tamande එල්ල වෙන ආපాతගත වෙන මුලිච්ච වෙන රූප ටික වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් අපිට තේරෙන පටන් අරගනි අනික් අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් රූප බලන වෙලාවේදී රූප බලන වෙලාවේදී ශබ්ද සම්බන්ධයෙන් අපි නිවන් දැක්කා වගේ. ගන්ධ සම්බන්ධයෙන් නිවන් දැක්කා වගේ. රස සම්බන්ධයෙන් නිවන් දැක්කා වගේ. ස්පර්ශ සම්බන්ධයෙන් නිවන් දැක්කා වගේ. ඒ නිසා අපිට ඒක ගැන කරදර වෙන්නේ නැතුව මේ බලන රූපය ඇහැට කැලිච්ච රූපය ඒක කහ පාටද නිල් පාටද හැඩය මොකද්ද කියලා දන්නවනම් දැන් ඒක තමයි දැනුම කියන්නේ. ඉන්නේ නොදැක්ක දෙයක් හෝ දැකිය යුතු දෙයක් හෝ නොදැකිය යුතු දෙයක් ඒක නෑ. ඒ ඉදිරිපත් වෙන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක නෙමෙයි අපේ හිත උඟාවක් වෙලාවට නොදන්න දේවල් ගැන කනගාටු වෙවි ඉන්නවා. අර අස්පනා පිට පේන දේවල් ගැන නොසලකා හරින එක තමයි මේ අසත්‍යමත්කම කියලා කියන්නේ. ඉතින් ඒ ටික තේරුම් කළ දෙන්න මම හිතන්නේ මේ විනාඩි 10ක 15ක විස්තර කරන්න වෙයි කියලා මේ ප්‍රශ්න එකම විදිහකට තුම්පලකින් වර්ණගලා තියෙන්නේ මේ මහ විතාල දෙයක් කරගෙන. නාම රූප පිළිබඳ ආත්ම දෘෂ්ටි නැති කරගන්න කෙසේද කියන කියන තියෙන්නේ. ඕනෙම තරම් වෙලා ආනපාන දිහා බලන්න ආනපාන විතරක්ම හරි අරගෙන ඒකේ දැක ගන්න බැරි යමක් තියෙනවද කියලා. ගූඪ යමක් තියෙනවද කියලා, গুপ্ত යමක් තියෙනවද කියලා අවුරුද්දක් කරත් අහුවෙන්නේ නැහැ. තියෙන දේ බලා ගන්න පුළුවන් නම් කොහෙද එහෙමනම් ආත්මයකට ඉඩක් තියෙන්නේ. නිසා බොහෝ වෙලා භාවනා කරනකොට තමයි ඥාණයෙන් නෙවෙයි අත්දැකීමෙන් තමයි තේරෙන්නේ මේක පිරිසුදු කරලා බැලුවොත් අහුවෙන දෙයක් නැහැ. ඒක නිසා මේ මේ අර විහිළුවට කියන්නේ අර අර හාමුදුරු කියපු කතාව. අද්දාති සාමු. කොටිකාත්තේ අද්දාති සාමුදුරු මේ හරි බයලු පිස්සන්ඩ. ඒක දවසක් පිස්සන් කොටුවේ බණකට ආරාධනා කරලා තියෙනවා. හාමුදුරු පුදුමාකාර බය වුණාලු කරන්න දෙයක්වත් නැතිලු. හාමුදුරන්ට වැඩ නැති වුණත් විනාඩි 15කට කලින් ගියාලු. යනකොට සංවිධායකව නැතුළු පිස්සෝ ටික විතරලු. එකෙක් කතා කළා මෙහෙන මෙහෙන මෙහෙන මෙහෙන කිව්වලු. හාමුදුරු පුදුමාකාර බය වෙලා මොන කරන්න විදියක් නැහැ නේ කියන දේකුත් නැහනේ. මේ පිටියට කන තියා ගන්නවා කියවල. මිනිහා ඉස්සරහින් කන තියාගෙන ඉන්නවලු පිස්සා. ආමතුරු පිළිපස්සේ කන තියාන දැන් කොන්ද රිදෙනවලු. ඊට පස්සේ ගවලු උපාසක මහත්තයෝ කන තියාගන්න කිව්වේ. විනාඩි 15ක් විතර ඉන්නකොට ගවලු උපාසක මහත්තයෝ මොනවත් ඇහෙන්නේ නැහැ නේ කිව්වලු. තමුසේ විනාඩි 15 දැන් මම දවස් සුමාන දෙකක් බලලා ඉන්නවා මටත් මොකුත් ඇහුන්නේ නැහැ කිව්වලු. එතකොට සංවිධායක වෙනකොට ආමතුරු තාමත් පිටිර කන තියන විජහාර දෝගන ඇවිල්ලා බේරගත්තට පස්සේ කිව්වලු අනේ මීරපසන මේ වැඩේ කරන්න එපා. ඉතින් පිස්සා කියප එක තමයි වෙයන්න වෙන්නේ. කොච්චර වෙලා කන තියාන අහගෙන හිටියත් ආත්මයක් දකින්න බෑ. එහෙම බැලුවේ නැත්නම් අපි හිතනවා මේ ආස්වාද ප්‍රසවාදයේ අතර ગેප් එකේ ආත්මය ඇති. ආස්වාසේ එnde ඉස්සලා ગેප් ඇති ආත්මය ගියාට පස්සේ ඇති කියලා හොඳට පිරිසිදුලා බලන්න. කිසිම තැනක එහෙම මේ গুপ্ত දෙයක් නැහැ. ඒකේ එන්නේ නැහැ දවසක් බලලා දෙකක් බලලා ඇත්ති වෙන්න බලන්න. එන්නේ නේකේ බලනකොට පිස්සා කිව්වා වගේ තාමුසම විනාඩි 15ක් බානකොල්ල පිස්සු කතා කරන මම දැන් අවුරුදු 33ක් හොයනවා මටත් අහුන්නේ. ඔච්චර තමයි කියන්නේ. සත්ත්ව විසුද්ධිය සංක්ෂේප ලෙස නැවතත් මතක් කර දෙන්නේ නම් මැනවි. ඔව් මේක මම ඊයේත් මතක් කරා. මේව හුඟක් හරි කැමැති මේ උගන්වන බණට අමතරව වටපිට දේවල් කතා කරනවා. මම කරුණා කළා කියනවා මම මේ අමාරු ටීම් එකට යන්න හදන්නේ මගේ ට්‍රැක් එක මාරු කරන්න එපා. ට්‍රැක් එක මාරු කරුවොත් වෙන්නේ මොකද්ද මේ අනවශ්‍ය දේවල්. විශාල පදාසික අපි යන්නේ අපි එකම ග්‍රේන් එකක් අල්ලගෙන යන්න හදන්නේ ගැඹුරට. ඔක්කොම පළල් කරන්න ගියොත් යන්න බෑ. ඒ නිසා මට සම්බන්ධ කරගෙන යනකොට කියවෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ මට මෛත්‍රී භාවනා කතා කරුවොත් කොහොමද බුද්ධානුස්සතිය කොහොමද කියලා අහන්න පුළුවන්. ඇත්තටම වටිනව අහන එකත්. මම කරන්නේ ඒව ගත්තොත් වෙන්නේ මගේ අර ටීම් එක කරන නිසා පුළුවන් තරම් අයින් කරලා යන ට්‍රැක් එකේ යනවා. හැබැයි අවශ්‍ය වුණොත් ඒක සාක්ෂියක් වශයෙන් ගන්න ඒක ඉදිරියපත් වෙනවා. විසුද්ධිය යන විශේෂ සුද්ධියක් බව අදහස් කරන්නේද? එසේනම් උදාහරණයක් ලෙස සීලේ විසුද්ධිය කුමක්දයි දක්වන්නේ? විසුද්ධිය කියන්නේ විසුද්ධිය මොන්නම විශේෂයක්වත් නැහැ. ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ දැකපු දේ ඔය දකින්න දෙයට එහයි මොකක්වත්ම නැහැ. දැකිය යුත්තකුත් නැහැ, දකින්නෙකුත් නැහැ, නොදකින් කියලා දෙයක්වත් නැහැ. එනිසා ආගම උගන්වන්න හදන මේක গুপ্ত කරලා. මේ විශාල දේවල් අර කයි මොකක්වත් නැහැ. මේකේ තියෙන මේ නහයට අස්පනා අපිට පේන දේ පමණයි. විශේෂයෙන්ම භාවනා කරන එක්කනාගේ ওই ගූඪ බයක් නැහැ. භාවනා කරන તો පොත් කියවන එක්කනා ධර්ම රත්නය කියලා වඳින්නයි ඒ নানা ප්‍රකාර දේවල් කරනවා. හැබැයි ඒක හිමීට හිමීට භාවනා කරනකොට කරනකොට ධර්ම කවරේ අඩුවීමක් නෙමෙයි වෙන්නේ. මේක අත්දැකිය හැක්කක්, අත්විඳිය හැක්කක්, මිනිස්සෙින්ද කළ හැක්කක්, මේ ජීවිතේ කළ හැක්කක් කියනවා. නැත්නම් මේ විසුද්ධි කියලා කියන විශේෂාර්ථයක් කියලා ගත්තොත් අපිට වසුදුසු ගන්න අපිට පිං නෑ අපිට තේරෙන්නේ නෑ කියලා අපි අපි විහිම හීනමානයක් ඇති කරගන්නවා. නෑ මේක බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන සෝපාකටත් තේරෙන. සාරිපුත්‍ර සංසාරත් තේරෙන සරල භාෂාවෙන්. භාවනා නිසා සත්ව วิ සුද්ධිය වැඩෙන්නේ එසේ නැත්නම් සත්ව วิ සුද්ධිය වඩා තිබේ නම් පමනා පමනක් භාවනා සම්පූර්ණ වේද මේවා ප්‍රත්‍යুৎපන්නයි භාවනා නිසා සත්ව วิ සුද්ධියත් වැඩෙනවා ඒ සත්ව විද්‍ය වැඩෙන්න වැඩෙන්න භාවනා කිරීමේ ආශාව සහ භාවනා කිරීමේ ක්‍රමවේදය එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා මේක නිසා මේක වෙනවයි කිව්ව වගේම ඒ මේ හේතුව නිසා මේ ඵලය ලැබෙනවා වගේම මේ ඵලය ආයසරයක් හේතුවක් වෙලා මේ පැත්තටත් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ DC කරන්ට් එකයි AC කරන්ට් එකයි වගේ. DC කරන්ට් එක කියලා කියන්නේ එක පැත්තකට යන එකනේ. ඩිරෙක්ට් කරන්ට් එක negative to positive. AC current එක කියලා කියන්නේ එහාට මෙහාට ඔසිලේෂන් එකක් තියෙන. ඒක නිසා ධර්මයේ තියෙන ගැඹුර තමයි ඕනම දෙයක් ඕනම දෙයකට හේතු වෙන්න පුළුවන්. ඵලය හේතුව වෙන්න පුළුවන්. හේතුව ඵලය වෙන්න පුළුවන්. කැරක් කැරක් යන ගමනක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය තව ටිකක් පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමන් කිව්වේ. අර පොඩ්ඩක් එහා තියෙන එක තමයි ඊළඟ ආරක බැඳලා පස්සේ ලණුවට આવුවෙන්නේ නැති හරිය දික් කරලා කන්න තියෙන හරිය දැකලා තියෙනවද? ලණුවේ හරිය හරිය කන්න කැමති නැහැ. ඒක පාගගෙන බෙල්ල දික් කරගෙන අර තනකොළේ අල්ල අල්ල කන්න හදනවා. ඒ හැටි මම හිතනවා මේක අපි ධර්ම සාකච්ඡාවේදී තව ටිකක් ඕක සීල විසුද්ධි චිත්ත විසුද්ධි වෙයි. මේ සඳහා යම් කිසි කෙනෙකුට ඒ තරම් මේ කියන්නේ මොකද්ද? සුවිශේෂී ධර්මයක් ලබන්න ඕන නම් දැන් තියෙනවා සිංහල විසුද්ධි මාර්ගයේ හරියට විස්තර තියෙනවා. හැබැයි මෙච්චර විතර ඝනකම් පොත. සීල විසුද්ධියට පමණක් එහෙන තොගයක් විස්තර තියෙනවා. මම කියන්නේ ඔක්කොම අවශ්‍යයි කියලා. මම කියන්නේ අපේ වැඩේට අවශ්‍ය ටික තිබුණොත් හොඳටම ඇති. නමුත් අපි ධර්ම සාකච්ඡා කරනකොට සමහර විටක බහුසුත භාවයේ සඳහාත් පාවිච්චි කරන සමහරලාට මේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා. අපි මේක අපි ධර්ම සාකච්ඡාවට මතු කරගමු ධර්ම දේශනාවේ. ගරු ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල ශරීරයේ තුලට නාසිකාවෙන් ගැනීමට හේතු ධර්ම මොනවාද? මේකට කියන හුස්ම ගැනීමේ ආසාව, හුස්ම ගැනීමේ කැමැත්ත නැත්නම් හුස්ම ගැනීමේ චේතනාව. ගත්ත රැල්ල දිගටම ඇතුළටම එහෙම නතරවන්නේ යම් දතාත්මයක් ධර්මතාවයක් උඩද චේතනාවම තමයි. හිතාමතා ගන්න හුස්ම රැල්ල හා ඉබේ ඇතිවන හුස්ම රැල්ලේ එම ධර්මතා වෙනස් වන්නේද? ඔය හිතමතා කරන එකේ චේතනා සම්බන්ධයක් තියෙනවා. නොසිතා අසංස්කාරිකව ගන්න එකේ චේතනාවක සම්බන්ධයක් නැහැ. ඒවට කියනවා අසංස්කාරික කාය විඤ්ඤාති කියලා. ඒ යන්ත්‍රෙම කෙරෙනවා. අපේ හෘද වස්තුව ගැහෙන එක ඒක අපි දැනගත්තත් නැතත් ඒ යන්ත්‍රය ඒක කෙරෙනවා. ඒ වගේ හුතල හුස්ම විතරයි ජීවිතේ තියෙන්නේ මේ ඉච්ඡානුක පේශි අනිච්ඡානුක පේශි දෙකෙන්ම කරන්න පුළුවන්. කැමති නම් හුස්ම ගන්න පුළුවන්. හැබැයි අපි නොගෙන හිටියට නිින්දෙදී එයා ඒක කරගන්න. ඉතින් ඒ වගේ දෙයක් තමයි ਸਰවඥාන්සේ අල්ලලා දීලා තියෙන්නේ. හිතාමතා ගත්තත් පුළුවන් තරම් ඉබේ සිටින හුස්ම තමයි බලන්න කියන්නේ. ඒ වුණත් ඒ හුස්මේදී වුණත් හොඳට සැලකිලිමත් වුණොත් හුස්ම ඉබේ යන්න පටන් ගත්තාම හුස්ම ඉවර කරාට පස්සේ ආයෙත් හුස්ම ගන්න පිපාසාවක් තියෙනවා. ගත්තට පස්සේ ඒක පිට කිරීමට අවශ්‍යතාවයක් එනවා. කකුල සක්මන් කරනකොට ඔසවන්නේ කැමැත්ත, යැවීමේ කැමැත්ත, තැබීමේ කැමැත්ත කියන ඒ කැමැත්තට අනුව තමයි ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. දැන් මේ මේ මුළු ගොඩනැගිල්ලට විදුලිය කවලා තියෙන්නේ. ඒ විදුලිය මේන් ස්විච් එකෙන් ෆෑන් එකට යන ස්විච් එක දැම්මොත් මේ යකඩ කොට කැරකෙන්න පටන් ගන්නවා. ෆ්‍රිජ් එකට යන එක දැම්මොත් සීතල වෙන්න පටන් ගන්නවා. හීටර් එකට යන එක දැම්මොත් ප්‍රශ්නේ වෙන්න පටන් ගන්නවා. මෝටර එකට යන එක දැම්මොත් කැරකෙනවා. ඒ වගේ විවිධ උපකරණ වලට යන එකම ධාරාව. එකම ධාරාව ගියේ නැත්තම් ඒව යකඩ. ඒ විදුලි ධාරාව නොගියොත් යකඩ. හැබැයි ඒකේ හැකියාවක් තියෙනවා ඒ අදාළ විදුලි ධාලාව ආවම ඒ කෘත්‍ය කර දෙන්න. ඒ වගේ තමයි මේ රූප ධර්ම මේ යකඩ කොට වගේ. ඒකට අදාළ අර චේතනා ධාරාව ආවට පස්සේ ඒ යන්ත්‍රය වැඩ කරනවා. ඊට පස්සේ චේතනා ධාරාව නතර වෙච්ච ගමන් ඒක නම් ඒක ආයසරයක් නිකන් යකඩ ගොඩක් බවට නිකන් මේ කයක් බවටපත් වෙනවා. ඉතින් මේකදී අර අපි ලක්ෂයක් කර හැකි වැඩක් මේ යන්ත්‍රයක් තියෙන මනුස්ස යන්ත්‍රය කියන එක ගොඩාක් හැකියාවල් තියෙන එකක්. නමුත් අපි වැඩ ගන්නෑයි කියලා කියනවා මොලේ විතරක් ගත්තත් 0.02යි වැඩ ගන්න. 98%ක්ම මනුස්ස මනසේ තියෙන වැඩ කවදාකවත් අරගන්නේ නැහැ. අරගන්න දන්නේ නැහැ මොකද අපේ කෑදරකමටයි රුචිර්මන අපේ රුචර්චකන් ටිකටයි පෞරුෂත්වයටයි සීමා වෙච්ච පුංචි සීමාවක් අපි දන්නේ. අනිත් ඒවා අපි වැඩ කරන්නේ නැහැ. කයේ තියෙන හැකියාවෙන් ගත්තත් ওই ඔලිම්පික් ගහන කොයි එකාගේ තියෙන හැකියාව අපි ළඟ තියෙනවා. අර මනුස්සයා ඒකම උදේ ඉඳලා හැන්ද වෙනකන් කරලා කරලා කරලා කරලා ඌ ඔලිම්පික් දිනුවාට පස්සේ අපි අප්පුඩි ගහුවට අපිත් ඔක්ක දානවා. ඒක නිසා ඒක ගැන විස්තර කරනකොට ওই ටූර්මන් කියන එක නා නිදර්ශනයක් දීලා තිනවා අවුරුදු 3000 6000කට ඉස්සරහට යන්නේ කියලා හිත ගියාට පස්සේ මේ ග්‍රීසියේ සොක්‍රටිස් වාලෙක් එක්ක කතා කරගෙන ඉන්න දර්ශනයක් එයා පෙන්නනවා. මෙන්න මේ සොක්‍රටිස් වාලෙක් එක්ක කතා කරගෙන. එතකොට මේ සොක්‍රටිස් කියලා කියන්නේ එදා පටන් මේ දක්වාම මානවයාට බලපාපු ශ්‍රේෂ්ඨම දර්ශනය ඉදිරිපත් කරපු උසස්ම දාර්ශනිකයා. වාලා කියලා කියන්නේ manussකමක් නැති අතපල්ලේ වැටිච්ච එකක්. ද වාලා කියලා කියන්නේ පූර්ණ ආත්මයක් නෑ. ඌ ස්වාමියා කියන දේ කරන්න ඕනේ නැත්නම් ස්වාමියාට අයිති වෙනවා මරන්න. නමුත් RNA DNA ඇනලයිස් කරලා බැලුවොත් සොක්‍රටිස්ගේ වාලගේ කිසිම වෙනසක් නැහැ කියලා තියෙනවා. මොනම වෙනසක්වත් නැහැ කියලා. ඒ වගේ තමයි මගේ ඇඟේ තියෙන එකක් අරගෙනයි බැක්ටීරියාගේ තියෙන ඇඟේ අරගෙන බැලුවොත් පුංචි වෙනසක් තියෙනවලු මිනිස්සු දෙන්නේ කරන බැලුවොත් කිසිම වෙනසක් නැහැ කියලා. අපි මේ ස්ත්‍රී මේ පුරුෂ මේ පැවිදි මේ උපවිදි මේ ප්‍රභාකරන් මේ මහින්ද රාජපක්ෂ කියලා පුදුමාකාර වෙනසක් ඇති කරනවා මොකක්වත්ම නිසා නෙමේ දේශපාලනඥයෝ කරපු මගුලක් මේකදී. ගැටෙන්න ගැටෙන්න උන්ට ලාභයි ඒ නිසා උඹලා සිංහල බුද්ධ ආගම උඹලා සිංහල බුද්ධ ආගම නෙවෙයි. ඉතින් අපි කොඩිය අරගෙන පෙළපාලියන. මොකද වෙන්නේ? manussකම අමතක වෙනවා. බුදුරජාණන්සේ ආපහු කොච්චර වැරදි කරත් manussකම තියෙනවනේ. ඇයි ওই විදිහටම කටයුතු කරන්න කියලා. ඉතින් ඒක නිසා ඒ පොදු මානව තලයට අපි වැටුනොත් අපිට හැම කෙනෙක්ම සහෝදරෙක් සහෝදරියක් වගේ තමයි පේන්නේ. හැබැයි දේශපාලනඥයයි ආර්ථික විශේෂඥයයි සමාජ විද්‍යාඥයයි කියනවා නෑ නෑ එහෙම නෑ උඹ ශ්‍රේෂ්ඨයි. ඒ මනුස්සයා පහත්. එහෙනම් උඹ පහත්. ඒ මනුස්සයා ශ්‍රේෂ්ඨයි කියලා පුදුමාකාර කැවිල්ලක් කවලා අර හනුමගේ වලිගෙට ගිනි තිබ්බා වගේ. ඉතින් අපි පැන පැන වහලෙන් වහලට වහලෙ ගිනි තියතිය යන එක තමයි කරන්නේ. බුදුන් කියන්නේ ඔය මේ මේ එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ කියලා නන්දමණිගේ හින්දා තියෙන්නේ. සුරංගනාවන් අර්ග කියාවි මේක කියාවි ඒවා පොයි මමයි කිරු දෙනේ බොරු. එච්චර බුදුහාම කියන්නේ මේ manussකම උඹලට හම්බෙලා තිනවා කරුණා කරලා මේක එක ගන්න පදවලට නටන්න එපා. පොදුවේ ඔක්කොටම තියෙන සමානකමක් නිවන් දැකීමේ හැකියාවක් මේ පස්සේ ඇති කරගත්ත වාද විවාද වල තමයි අපි නටන්නේ. ඒ නිසා සමානාත්මිකව බැලුවොත් එහෙම මේ සමානකම අතින් බලනකොට ඔක්කොගම තියෙන චේතනා එක වගේ ඔක්කොගම තියෙන ශරීර ක්‍රියා ශක්තිය එක වගේ සුචාර්ජකම නිසා පෞරුෂත්වයේ නිසා ඇබ්බැහි නිසා අපි කවදාකවත් නොදන්න පැත්තක් පරීක්ෂා කරලා බලන්නවත් කැමති නැහැ. පරීක්ෂා කරන බන මනුස්සයාට දොස් කියනවා නොපරත්කම් කරනවා කියලා. ඒ මනුස්සයා අපේ දිහා බලලා කියනවා මැට්ටයි කියලා. අපි අර පටු වෙලා අපේ එක විතරනේ දන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ තොපි මැට්ටෝ කියලා තමයි කියන්නේ මෙච්චර නිවන් දකින්න පුළුවන් ඇඟක් තියෙද්දි මේ අරක කණ්ඩ යනවා මේක කණ්ඩ යනවා අරකට යනවා ඕවර් ටයිම් කරනවා නානා නාන ප්‍රකාර වැඩ කරනවා. ඒකල කියනවා භාවනා කරන්න වෙලා නැහැ කියලා. ඒ තමයි ਬਾගෙට hina වෙලා බලන ඉන්නේ. මුන්ට කොච්චර කිව්වත් කොහොම කෙරුවක්වත් හිතන්නේ කෑම කොහොමද ලබා ගන්නෙ? මේ ලස්සන මට මොනේ ඇඳුම කොහොමද? මට මොනේ ගේය කොහොමද? බේසික් නීඩ්ස් වලට බැස්සා නම් අපේ මූලික අවශ්‍යතාවයන් වලට ඔක්කොටම තියෙන සමාන ආසාවක්. ඒ වගේම ලෝකෙ තියෙන ප්‍රභාවයන් 100%ක්ම මනුස්සයට ඇති. මේ පරය ටිකක් එකතු වෙලා 110ක් 190ක් පූතලේ ඔක්කොම අතේ තියාගෙන ඉතුරු 190ටම ඌර කණ්ඩ වෙන්නේ ඉතුරු 110යි. ඕකයි දේශපන්නේ කියන්නේ. අපිට වර්ධ සටන් කරන්න බෑ අපිට තියෙන්නේ ලැබිච්ච දේෙන් සතුටුලා ඉන්න ගියාම ඇති වෙන්න භාවනා කරන්න යන්න පුළුවන්. ඒ නිසා මේ සමානාත්ම භාවයට ආවොත් මනුස්සකම තුල මම හිතන්නේ මේ මහානකම එකයි තියෙන දක්ෂකම. බුදුන්සේ කියලා දීලා තිනවා තාරතිරම් බලන්න එපා ඔක්කොමලා මේ එකම පැවිදි මට්ටමට යන්නේ කියලා. අනිත් සමාජයේ තමයි මේ යෝගාවචරය. යෝගාවචරය හිතා ගන්න ඕනේ කිසිම තාරාතිරමක් නැහැ අපි අතර. අපි ඔක්කොම එකම මට්ටමේ ඉන්නේ. අපි බුද්ධ ශ්‍රාවකයෝ. ඉතින් ගියාට පස්සේ මේ මොකද්ද මේ මාන්නකාරකම් අඬහැර පෑම්, කියා පෑම්, එහෙම නැත්නම් ඔය මොනවාක්වත් නැතුව පුළුවන් තරම් සරල වෙන්න උත්සාහ කරන්න. එතකොට මේ ටෙන්ෂන් එකකුත් නැහැ. වැරදුණයි කියලා පාඩුවකුත් නැහැ. අනිතික බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ඒකට හරියට ගරු කරලා තියෙනවා. මේ නිහතමානීකමට ගරු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ සක්මන් කරන විට යටිපතුලට දැනෙන වේදනා පතුල ගැටෙන ස්ථානයේ අණුව වෙනස් වෙන බව දැනේ. මොහොතක් මොහොතින් මොහොත යන ගමනේදීද වෙනස් වෙන බව දැනේ. මේ වේදනා වෙනස සැප දුක උපේක්ෂා වශයෙන් හෝ රළු සියුම් වේදනා ලෙස හඳුනාගත යුතුද? ඒ නැත්නම් ඒ අවස්ථාවේ 100ට ගත යුත්තේ කොහොමද? මේ ප්‍රශ්නේ තියෙන ඇත්තට තොරතුරු ටික අපි අර විද්‍යානුකූල දැනුම එහෙම නැත්නම් මේ විමසුම් නොවන ධම්ම විචය ඒ පැත්තෙන් බැලුවොත් ආ මේකේ තියෙන වේදනා පැත්තෙන් බලපුවාම මේ සැප දුක් අදුක්කම සුඛ එහෙම නැත්නම් පටවි ධාතු වශයෙන් ගත්තොත් රළු සියුම් වශයෙන් බලනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම පෙන්වන්න ඕන කරලා තියෙන්නේ මේක වෙනස් වෙන සුළු ගතිය. ඒක මේකේ සඳහන් කරලා තියෙනවා. සක්මන් කරන විට යටිපතුලට දැනෙන වේදනා පතුල ගැටෙන ස්ථානය අනුව වෙනස් වෙන බව දැනේ. මොහොතින් මොහොත යන ගමනේද වෙනස් වෙන බව දැනේ. ඔච්චරයි. මේ ඔක්කොම භාවනා කරගන්නේ මේ විපරිණාමය පෙන්වන්නයි. ආස්වාසේ හොඳට බලාගෙන ආස්වාසේ කාලානුරූපව වෙනස් වෙන හැටි බලනකොට ඒක රූප ධාතු මාර්ගයෙන් විස්තර කරන්නත් පුළුවන් වේදනා වශයෙන් විස්තර කරන්නත් පුළුවන් සංඥා වශයෙන් විස්තර කරන්නත් පුළුවන් සංස්කාර වශයෙන් විස්තර කරන්නත් පුළුවන් විඥාන වශයෙන් විස්තර කරන්නත් පුළුවන් කොයි එකෙමුත් වෙන්නේ බලාන හිටියොත් වෙනස් වෙන ගතිය මේ තමයි භාවනා ප්‍රවිෂ්ඨය ඒකට කියනවා සන්තති ලක්ෂණය කියලා මේකේ තියෙන ෆ්ලක්ස් එකක් මේකේ තියෙන මේ සන්තතියක් පැවැත්මක් තියෙන්නේ ඒව නිතරම ගැසි ගැසි යන්නේ ඒ නිසා එකක් හරියට තියෙනවා කියලා එක නෝට් කරපු ගමන් ඊගාසරේ බලනකොට ඊට වඩා වෙනස්. මේක උදේ දවල් හවස ආස්වාසේ ප්‍රස්වාසේ වමේ දකුණේ හැම දෙයකම දකින්න පටන් අරගත්තොත් තමයි තේරෙන පටන් අරගන්නේ අපි කොච්චර නිත්‍ය සංඥාවකද ඉන්නේ. මොකද හරියට බැලුවොත් මොකක්වත් නැහැ. ඒ නිසා ලොකු සාංචින්න කාලේ කියන්නේ මේ හතර මහා භූතයන් ගැන හොඳට අවබෝධය කරනවා නම් ඒක මුර්ගාලා කියනවා මට එක විදියට එක තැනක ඉන්න බෑ කියලා. හතරමහා භූතයන් බලන ඕනම වෙලාවක පෙරලෙනවා. එච්චර මුරගාලා තියේදී අපි ස්ථිරතාවයක් ඒ චලනයේ තුලත් ස්ථිර සංඥාවක් ගන්න හදන නිසා අපිට මේ භාවනාව එපා වෙලා තියෙනවා. මේ වෙනස් වෙනකමයි බලන් හදන්නේ විපරිණාමය බලන් හදන්නේ කියලා යනවනම් මේ පතුලේ දැනුණත් ඇඟිලි වල දැනුණත් සැප දුක වශයෙන් වෙනස් වුණත් අලු සියුම් වශයෙන් වෙනස් වුණා මේ විපරිණාමයට සාක්ෂි මේ. වෙනස් වෙන සුළු බවට සාක්ෂි. ඉෂ්ඨ භාවයට පවතින නැති බවට සාක්ෂි කියනවනම් භාවන හැම චිත්තක්ෂණයකම අපිට ඉදිරිගක් කරන බවට එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකිය හැකි බවට දැනගන්න පුළුවන්. පූල් දෝෂය හා රට ඉඳි 12න් පසු වැළඳිය හැකිද? මේ ඔක්කොම අපූල් දෝෂය වලට වැටෙනවා නම් මේවට කියන්නේ මේ පුහුල් භස්ම කියලා බෙහෙතක් වශයෙන් පාවිච්චි කරනවා මේක හවස් වරුවට පාවිච්චි කරන්න පුළුවන් කියන එකයි අදහස් තියෙන්නේ. ඉංගුරු දෝසි, පූල් දෝසි ඒව බෙහෙත් වලට වෙනවා රට ඉන්දියා ආහාර වලට වැටෙනවා. ඒක නිසා 12න් පස්සේ වළඳන්නේ නැහැ කියන එකයි තියෙන්නේ. මේක ඇත්තටම හරි මේ සංකීර්ණ ප්‍රශ්නයක් මොකද එක එක නිකායවල එක එක ගුරුකුල මත අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒක නිසා හරි අමාරුයි. ඒක නිසා ප්‍රශ්න නාහත් බෑ. අහලා ස්ටෑන්ඩඩ් උත්තරයක් දෙන්නත් බෑ. ඒ තැන්වල හැටියට ඒ ගුරුකුල හැටියට වෙනස් වෙනවා. ඉහළ සීලයකට යාමේදී තනි භාජනයක පමණක් ආහාර වළඳීම අපටත් කළ හැකි නේද? සීලක නොගත්තත් කරද හැකි. ඒක ප්‍රශ්නයක් නැහැ. තනි භාජනයක වළඳන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට කියනවා ඒකපත් ඒකාසනිකාංගය කියලා. ඒකාසනිකාංගය කියලා කියන්නේ දවසට වාඩි වුණොත් ඒ ඉරියව්වේ පමණමයි. ආයේ නැගිට්ටොත් ආයේ දාන්නේ ගන්නෑ කියලා ඒ වගේම ඒක උත්කෘෂ්ඨ කරනකොට සියල්ලම එක භාජනේ වලගන්න. පාත්‍රයට දාලා මේක කරලා ඒකටම වතුර දාලා බීලා ඉවර කරනවා. මොකද ඒ අර මේ පාවිච්චි කරන දේවල් වල අඩු කිරීම තමයි. නමුත් මම උත්කෘෂ්ඨ දුතාංග වශයෙන් තියෙන මිසක් මේ සීලයේ උත්කෘෂ්ඨ පැති. නමුත් ඔය මේ ඔය ස්කවුටින් වලට ගියාම එහෙම නැත්නම් ඔය හිපි සංස්කෘතියේ තිබුණ ගතිය තමයි ඊටාම අඩු භාජන ප්‍රමාණයක් කරගෙන හැමතැනම ඇවිදිනවා. ඉතින් එතකොට මේ වැඩි බර ගමනට බාධායි. අඩු බර ගත්ත ගමන් ගමනට පහසුකම තියෙනවා. ඉතින් ඒකේ බුදුජානනාංශයේ මේක සීලයකටත් වැඩිය දුතහංග සීල සීලේ උත්කෘෂ්ඨ මට්ටමකට ගිහිලා කරලා තියලා තියෙනවා. නමුත් ඒකෙන් මේ පින් පෙරෙනවා කියලා හිතන්න නරකයි. ඒක පින් සඳහා වෙන එකක් නෙමෙයි. අර ගොඩක් භාජන වල තියෙන ආශාව කඩා දැමීම විතරක් කරනවා. ඉතින් එහෙම එකක් නැති කෙනෙකුට මේක ඉතින් විශේෂයෙන් කරන්න ඕන කමක් නැහැ. එවිට ජලයේ කෝපයකින් ගත හැකිද අතිරස පසුව බෙදාගත හැකිද? අයිස්ක්‍රීම් පුඩින් පිඟානටම ගත යුතුද කරුණාකර පහදා. ඒ කියන්නේ මේ වාදනයේ එක කරකට හැදුවට කැමර තියෙන ආදාවේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ. වාදනයෙන් අරගෙන ඒකේ කොච්චර දාලා කැම්මත් සනීප වෙනවයි කියන ඒ කියන්නේ අර මේ කෑදරකම මේ වමතින් අල්ලන්න හදන්නේ. ගියන් වශයෙන් අපට පිළිගත හැකි අනෙක් දුතාංග මොනවද? මම කියනවා මොනවත් නැතුව නිකන් ගිහියෙක් වෙන්න. ඒ තමයි අමාරුම දේ. මේවට ගත්ත ගමන් අමුතු සුචරිතවාදයක් ඔලුවට අරගෙන මේ ආනාපානවත් කරගන්න බැරුව යනවා. සාමාන්‍ය කරන අර මේ අර ප්‍රෙඩිසිල්ලක සින්දුවක් තියෙන්නේ යා උඩින් යන්නේ ඇයි පහලෙන් යන්න බැරුවද කියලා. පයින් ඇවිද ගන්න බැරි වෙනවා එදාට. අය අහසෙන් යනේව කතා කරනවා අනම්මන. ඒ නිසා නිකන් සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න. ඔය මොනම දෙයකින් හරි තටුවාවොත් ඉතින් ඒ කියන්නේ මේ සබේ තලයේ ඉන්න බැරුව යනවා. නිසා මේවට ඕන තරම් ඉඩ තියෙනවා ඉස්සරහට කරන්න ඉස්සලා බලන්න නිකන් සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න. මිනිස්සෙක් කියලා හුස්ම ගන්න එක. simple as that. ඉතින් ඒක නිසා මෙවුවා මේ අර විසුද්ධි මාර්ග වගේ පොත් කියවන්න පටන් අරගත්තට පස්සේ මේ වගේ පේනවා. නමුත් මේකෙන් හිතනවා මේ සීලේ මාර්ගයෙන් සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් වෙන ආනිසංස ගන්න පුළුවන් මේ කියලා. මුදුවට මතක තියාගන්න විපස්සනා කියන්නේ one to one relationship. සීල ශික්ෂාවෙන් ගන්න ප්‍රයෝජන සමාධි ශික්ෂාව සීල ශික්ෂාවෙන් ගන්න ප්‍රයෝජන සීලය රැකීමෙන් මිස වෙන දෙයකින් ගන්න බෑ. සීලය කොච්චර උත්කෘෂ්ට රැක්කත් සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ. සීලෙන් යන රකින්න කෙනාට සමාධියට යන්න පුළුවන්කම තියෙනවා. සමාධියට ගියොත් සීල සමාධියකට අදාළ ආනිසංස ලැබෙනවා මිසක්කා ප්‍රඥා ශික්ෂා වඩන්න නැතුව ප්‍රඥානිසංස කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සීල ශික්ෂාවෙන් ආහාර පිළිබඳ රසගේදයට කරන්න දෙයක් නැහැ. සීල ශික්ෂාවෙන් කරන්නේ කායික වාචසික දුස්චරිත වකන එක විතරයි. ඒ නිසා මේ එකට එක රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ මේකේ අවස්ථාවාදී වෙන්න එපා. ඒකට කියන්නේ මේ ටිකක් වැඩ කළා ගොඩක් ආනිසංස බලාපොරොත්තු. නැත්නම් කරන වැඩෙන් මේ ටික කරලා ඒකට අදාළ නැති ආනිසංස බලාපොරොත්තු වෙනවා. ඒක opportunities අවස්ථාවාදයක්. එතකොට Taman රවට්ට ගැනීම විතරයි වෙන්නේ. ඊට පස්සේ හරිය ලේසි විපස්සනා වෙදී එකට එක සම්බන්ධයක් තියෙන Taman එන්න එන්න එන්න එන්න Tamanගේ හැකියාවන් වැඩි වෙන්න පටන් ගන්නවා මිස මේ සීලයෙන් බලාපොරොත්තු වෙන්න එපා කාමච්ඡන්දේ නැති කරන්න බලන්න ඒක. සීලෙන් කාමච්ඡන්දේ නැති කරන්න බෑ. ඒකට ධානා භාවනා කරන්න ඕන. කෙරුවට හරියන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ සමාධිය කොච්චර වැඩුවත් දුතහංග මේ මේ අනුශේ කෙලස් පාන්න වෙයි කියලා හිතන්න එපා. ඒකට වෙනම විපස්සනා කරන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඇක්සලරේට් කරන ක්‍රම ඇත්තෙත් නෑ මේකේ. මේක කරලා අරකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා බුදුම ස්වාමීන් වහන්සේ තාම ලස්සන කියන්නේ හේතු සම්පාද වෙන්නේ නැතුව ඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා උඹට කරන්න තියෙන වැඩේ තමයි හැකිතාක් හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂා නොකර. එදාට ඒක උත්කෘෂ්ට සේවයක් බවට පත් වෙනවා. නමුත් පුංචි හේතු සම්පාදනයකින් ලොකු ඵල අපේක්ෂාවක් නම් ඒකට නමක් දාගන්න කියලා කියන අවස්ථාවාදීන් කියලා. ඊට නැත්තම් කියනවා හේතු අනුව ඵල ලැබිලා ඒ ඒ අවස්ථා හේතු සම්පාදනය කිරීම සහ ඵල අපේක්ෂා කිරීමේදී අපි දෙන්නේ ගැන කල්පනා කරන්නේ හෙට ගැන කල්පනා කරන්නේ මම දැන් මෙතන කියන සීමාවක ඉන්නේ. එතකොට මිනිස්සු අපිට චෝදනා කරනවා ආත්මార్థකාමී කියලා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියනවා තමන් යම් ප්‍රමාණයකට අවබෝධ කරාට පස්සේ ඒක අනුන්ට දෙන්නේ නැත්තම් බෙදා හදා ගන්න නැත්තම් ඒකටයි ආත්මార్థකාමී කියන්නේ. නමුත් වැඩ කරන වෙලාවේදී ඔක්කොම වැඩ බදාගෙන කරන්න බෑ. තමන්ගේ වැඩේ කරගෙන ප්‍රතිඵල ලැබුවට පස්සේ බෙදා ගන්න. ඒ අනුව බලනකොට අපේ සම්මා සම්බුද්ධ ජානහසේ අවස්ථාවාදීකුත් නෙවෙයි ආත්මార్థකාමීකුත් නෙවෙයි. උන්වහන්සේ අවබෝධය කරන වෙලාවේදී යසෝදරාවත් අතෑරියා, රාහුල කුමාරයත් අතෑරියා, රජකමත් අතෑරියා, සුද්ධෝදන රජුත් අතෑරියා, සේරම කෙරුවා. ඊට පස්සේ ගිහිල්ලා කිඹුල්ලත්පුරේට පයින් ගිහිල්ලා දවස් ගාණක් කිඹුල්ලත්පුරේ ඉන්න ඔක්කොම කෙනෙක්ම් කරා බුදුහාමුදුරන්. ශාක්‍ය වංශිකය පුදුමාකාර කෙනෙක්ම් කරා මාන්නකාරකමද ඒත් අනුකම්පාවෙන් එක එක අයක නිවන් දැක්කුවා. ඒ නිසා මේ ඒ ආදර්ශය අපි ගන්නවා මිසක්කා පොඩි වැඩ ටිකක් පොඩි වැඩ ටිකක් කරලා ගොඩක් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. සීලෙන් බලාපොරොත්තු වෙන්න එපා සමාධි ආනිසංස. අවසරයි ස්වාමීන් වහන්සේ අපි කිව්වා හැම අපි හැමෝගෙම DNA structure එක එක නිසා කියන්නේ හැකියාව එකයි කියලා ඇත්තට කාර්මික එනර්ජි නැත්නම් කාර්මික එනර්ජි එක බලපාන්නේ නැද්ද නැත්නම් පාරමිතාව බලපාන්නේ නැද්ද අපේ හැකියාව එක එක්කෙනාගේ වෙනස් වෙන්නේ? ඒ කන්ඩිෂනින් තමයි කර්මය කියලා කියන්නේ අපි මේ හැකියාවන් මෙච්චරයි පුළුවන් කියලා අපිම කන්ඩිෂන් කරගෙන ඒ ඒ ඇදහිල්ල ඉන්න තාක්කල් අපි කර්මයට යටයි. කර්මය ඉක්මවන්න පුළුවන් අපි මම දැන් මෙතෙන් ආපු ගමන් කිසිම කර්ම ශක්තියක් බලපාන්නේ නැහැ. ඕනෙම වෙලාවක Tamanට කර්ම බලපෑම හෝනියන් සීල අඩුපාඩු ඕන බයක් තියෙනවා. ගන්න මම දැන් මෙතෙන්ද මොනම බලවේගයක් බලපන්න. සමහර පාරමිතා පාරමිතාත් එච්චර තමයි. මම මෙතෙන් මම දැන් මෙතන කියන තැන ඉන්න පුළුවන් නම් දස පාරමිතා පිරීලා තමයි. කලින් තිබුණා නැතත් ඒ වෙලාව සම්පූර්ණ වෙලා යනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ පාරමිතා නැත්තම් මේ කර්මේ නැත්තම් මම දැන් මෙතන තැනට එන්න බැරි වෙයි කියලා අපිම හදාගත්ත බයක් තියෙනවා. ඊකට මොකද කරන්නේ? අපිට අපිට බුදුරජාණන් වහන්සේ කිව්වේ බුද්ධෝත්පාද කාලයයි manussාත්ම භාවයයි චන සම්පත්‍යයි ධර්ම ශ්‍රවණයයි පැවිද්දයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි ලබන්නම බැරි තේ. ඔක්කොම ලැබිලා තියෙනවා. හත්දන්දු කුලේ ඇතෙක් හම්බෙලා තියෙනවා දැන් අඬනවා අයියෝ මට හෙන්දුව දුන්නේ නැණි කියලා. මොකද අපි අර නැති එක තමයි හොයන්නේ. මෙච්චර හින ගහන්න හම්බෙලා තියෙනවා හයම. නැතිව හොයා ඉතින් චරිචුරු ගාන එක තමයි වැඩි. ඒක තමයි පෘථජ්ජනයාගේ තියෙන පරම මානව අයිතිවාසිකම. පෘථජ්ජන හැම වෙලාවෙම අයිතිවාසිකම් ඉල්ලන්නේ අරක නෑ මේක නෑ කියලා චරිචුරු ගන්න. බුදුරජාණන්සේ කියන්නේ ඇයි හත් දෙයනේ තෝ ඉල්ලුවා තොට බුද්ධත්ව කාලය ලැබුණා. තොට මනුස්ස ආත්ම භාගයට ලැබුණා. ඇහ කන දිවන ආයත් තියෙනවා. බණත් ඇහෙනවා. පැවිද්දක් තියෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයෝ තව මොනවද ඉල්ලන්නේ? අන්නරි බැන නාටකෙම කියනවා දුව දෙන්නම් කිව්ව හින්දා අපි දුව දුන්නා. දෑවැද්දත් නිල්ලු හන්දා ඒකත් දුන්නා. දුවයි දෑවැදි සේරම දුන්නා බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන් දුවේ ගෙදර යන්න කියලා මේ ඉල්ලපු ඔක්කොම දීලා තියෙනවා. ඉතින් බෑනා කියන එපා කියලා. ඒකල කියන පාරමිතා පිරලමදි කියනවා. කර්මමදි කියනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැයි කියනවා. බුදුහාඳුරෝ මොකක්වත් කියලා නැහැ කිසිම තැනක. බුදුහාමුදුරේ ඒ ඔක්කොම ඉක්මවලා මනුස්සකමට සැලකුවා. එහෙම නැත්නම් අඟුලිමාල ඔය ඔය වැඩේ කරන චිත්තක්ෂණයට ඉස්සෙල්ලා මොන යකාවත් කියනවා දසපාරමිතා පිළිලා හිටියයි කියලා. සිල් අරගෙන හිටියයි. සන්තති ඇමතුමා හත් දවසක් බීලා රජාඳුන් ඇඳගෙන මත් වෙලා හිටියේ බුදුන් කියනවා අද හැන්දාවෙන් ඉස්සලා rahat වෙනවා හැන්දාවෙන් ඉස්සලා මැරෙනවා කියන. අපේ මීටරේට අහු වෙනා අපේ මීටරේට දැම්ම නම් එම අම්බෝ බුදුහමරෝ නොදකින් දකින්නවත් පින්නේ නැහැ කියලා කියන්නේ. ඒ මොකද අපි බලන්නේම නරක පැත්ත. ඒක තමයි කෙලෙස් වල තියෙන ස්වභාවය හොඳ කවදාකවත් පෙන්වන්නේ නැහැ. නරකමයි. නමුත් කාල් මාක්ස් උමත් කිව්වා බුදුරජාන් වහන්සේත් කිව්වා අපේ ප්‍රകൃතිය හොඳයි. කන්ඩිෂනින් නිසා තමයි අපිට මේ දුක ඇවිල්ලා තියෙන්නේ. කාල් මාක්ස් තුමා කිව්වා මානව මිනිස්සයා ස්වභාවයෙන් හොඳයි පන්ති බාරගලේ නිසා කෙලෙසිලා. බුදුදහම කිව්වා පබස්සරමි දම්බෙක් වේ චිත්තං ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිට. මහණේ ස්වභාවයෙන්ම හිත ප්‍රබහස්වරයි. අර පිටින් ගෑවිච්ච උපක්ලේශය අපි අදහන්නේ මොකද්ද? උපක්ලේශ ටිකද ප්‍රබහස්වර හිතද? ඉතින් ප්‍රබහස්වර හිත හදනවනම් කර්ම මේ මොනවාද මේ හේතු මේ දසපාරමිතා ඔය තිහෙතක ප්‍රතිසන්දි එහෙම නැත්නම් අනම්මනම් කියන දේවල් මේ බොහොම ට්‍රිවියල් බොහොම පුංචි දේවල්. ඒක හරහා බැලුවොත් නම් අපි කාලකණ්ණි තමයි. ඒක වළක්වන්න බුදුන්සේ කතා කරන්නේත් නෑ බුදුන්සේ කියන්නේ කරුණා කරලා හැකි සංඥාවෙන් බලන සක්කෝ අපේ නිසන්වනේ ප්‍රධාන පාඩේ තමයි හැකි සංඥාව කියන වචනේ ධම්මනිසංචාමතුර හොයාගත් එක ඒ කර්ණිමිත සූත්‍රයේ යෝගාවචර ගුණවල පළවෙනිම එක කරණීයමත් කුසලිනේ යන්තං සන්තම් පදං අපිට මෙච්ච සක්කෝ සක්කෝ කියලා කියන්නේ ඇකි සංඥාව. ඒක තමයි පින කියන්නේ. මේ සියල්ලම මට ලැබිලා තියෙන්නේ කිව්වනම් එයා සක්විතිරද කෙනෙක් වගේ ඉන්නවා. මට අරක නැහැ මේක නැහැ කිව්වනම් එචේ එයාට වෙන හුනියමක් ඕනේ නැහැ. ඒකම හුනියමක් වෙනවා. ඒකම කාලකණිකමක් වෙනවා. මේක ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ please can you explain the following in Sinhala sabbe sankha sabba sankhara samata is this the same as jhana? Sabba sankhara means nibbana. Uh, uh, visankharagata citta, sabba sankhara samatha, all these are epithets for nibbana. When a deep meditation and when thoughts plus inner chatter seems to subside, should we focus our mind to that? When in deep meditation and when thoughts plus inner chatter seems to subside, should we focus our mind to that? So, alternative the Buddha suggests is focus to the animitta, the signlessness. There's nothing to focus. That is your focus. That is something radical. This is something uh, against the grain. Because for the meditation, there should have a meditation object. At the beginning you do it, let the objects to wear and tear, ultimately it goes to the point, the signlessness. Then you focus onto the signlessness. So, Animitta Samadhiya, Sabba Nimittanam Amanasikara, Animittaya Dhatuya Manasikara, Pubbeja Abhisankara. You must focus to the signlessness, just black, dark, dark sky, nothing to see. And that is what the Animitta, you must took it, take it as a positive thing. This is a very big achievement. Uh, Pubbeva abhisankara, you must have a determination to go up to that level. So that means you are free. Whenever there is a sign, that means a bondage. And where and there ultimately sign goes to the very subtle layer. There is nothing to see, nothing to have a signal, no labeling, no uh, sign. So you must understand that is the most refined thing. So therefore ultimately you are focusing no nothing and you also become nothing. If so, we will again creating a thought. Is this correct? Yes. If you are going to do something, willfulness, intention, volition, everything uh, going to give thoughts. So you have to understand nothingness. So uh, uh, animitta samadhi is a great thing. All what uh, at what stage do we contemplate the breath? Contemplate the breath as said in Girimananda Sutta, Anapanasati. Uh, there is no stages, uh, there is no particular stage from A to Z, you are with the breath. You are seeing different facets of the breath. At a time, Buddha has mentioned 11 facets in the uh, සුතමේ සුත්ත සීලමේ සුත්ත in the Girimanand and Anapanasati another 16 stages first tetrad is for the pasana, second tetrad is for the pasana, fourth, third is for the pasana, the last one is for the pasana. So you are taking this as a rail. Along the rail when you are traveling, through Anapana itself you can understand all the four Satipatthana example අනිච්ඡානුපස්සී nibbidhanupassi viragaanupassi nirodhanupassi that is command under the dhammanupassana level so you have to whenever you complete the early part that kayanupassana level the mindfulness itself is leading there is nothing for you to gear nothing for you to steer uh, let the mindfulness to take the helm ස්වාමීන් වහන්සේ පරියංග භාවනා කිරීමට ප්‍රථම පූර්වකෘත්‍ය වාක්‍ය කියවීමට අවශ්‍යද නැද්ද? පූර්වකෘත්‍ය වාක්‍ය කියවීමෙන් Tamange සතියට පුහුණුවක් ලාභයක් වෙනවා නම් කියන්න. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. සතිය වඩන එකයි අපේ මූලික කෘත්‍යය. ඒක නිසා පරියංග භාවනා කියලා මම දැන් මෙතන කියන එකට ගන්න පුළුවන් නම් ඊගාට මතුවෙන දේ ආනපානේ හෝ පිම්බි වැකිලිම හෝ ගියාම පූර්වකෘත්‍ය නොකියුවයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ සතිය තියෙනවනම් අපිට ඒක ප්‍රමාණවත් වෙනවා කරුණී ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන ලෙසින් මේ මොහොතේ සිත තබාගෙන ආනාපාන සති භාවනා වඩන විටදී සක්මන් භාවනාදී විචින් විට මතුවෙන ඇතුළත කතාව නතරවන්නේ කෙසේද ඒ සඳහා දිගු කලක් ගත වේද ඒ සඳහා ප්‍රතිපදාව කුමක්ද තෙරුවන් සරණයි. මේ ඇතුළත කතාවට ප්‍රධානම ආසන්න කතාව තමයි පිටත කතාව. පිටත කතා කතා කරන එකන හොඳට කතා කරන විනාඩි 5ක් ගිහිල්ලා එහෙම වාඩි වෙන්න. එතකොට තේරෙයි ඇතුළත කතාව අඩු ගන්න විනාඩි 10ක් යනවා අර කරපු එක මත. එනිසා මේ ඇතුළත කතාව කියන්නේ පිටත කතාවෙම හෙවණැල්ලක්. හොඳ ආලෝක මධ්‍යධ්‍යා බලන එක පාටත් එක්ක වහන්න ආලෝකෙ තිබ්බ දැන් කළු පාට වෙලා පේනවා කළු පාට තුම දැන් ආලෝක වෙලා පේනවා. අරක හේව නැල්ල ඇත්ත එක වහපු ගමන් පේනවා. ඒක මේ කාගවත් මැජික් එකක් නෙවෙයි සමතයක් නෙවෙයි ඇස්වල හැටි. ඒ වගේ තමයි හොඳට කතාව කරගෙන ඉන්න එකනා විශේෂයෙන් ප්‍රපංච කරන එකනා ඇස් දෙක වහගත්තත් එන්න පටන් ගන්නවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ එදින්දා ජීවිතයේදී short to the point අවශ්‍ය දේ පමණක් කතා කරලා මේක අඩු කරන්න. හැබැයි ඒ දේ, ඒ කියන්නේ ආයාසින් එහෙම කතාව අඩු කරන්න පටන් අරගත්තොත් සමහරකට ඉක්මනටම පිස්සු හැදෙනවා. මොකද ඒ තරම්ම කතා කරලා පුරුදු වෙලා තියෙන්නේ. මේක එකවරම වැහුවොත් එහෙම මේ ගේට්ටුව බොහොම අමාරු වෙනවා. හොඳට මතක තියාගන්න අපේ අකුසල් සිද්ධ වෙන්නේ කයෙන් හෝ වචනයෙන් හිතෙන් නෙවෙයි කයෙන් වචනෙමයි. අපේ අපේ දවසක සිදුවෙන අකුසල ඒ නිසා තනියම ජීවත් වෙනවයි කියලා කියන්නේ අපේ 166කට වැඩිය කෙලෙස් අයින් වෙලා යනවා. කතා කරන්න කෙනෙක් නැහැනේ. ආවත් විචක්‍රමණය වෙන්නේ නැහැනේ. නිසා සමාජයක ඉන්නවයි කියලා කියන්නේ පුදුමාකාර දඩයක්. මම කියන්නේ කැඹිරිල්ලක් කියලා. ඒ ඒක මේ පරණ කරපු කර්මයකට වෙන කැඹිරිල්ලක් කතා නොකර ඉන්න බෑ. good morning කියන උදේට හන්දාට good evening කියන. මොකද කරන්නේ? එimhe කෙරුවේ නැත්නම් අපි සමාජශීලී නයි කියනවා. নানা ආකාර දේවල්. මේ කැලේකටලා හිටපහම ඔය අර එක දවසක් ලොකු සාංශ කියනවා ඒ ඔය මේ සඳ ලංකා උපාසක මහත්තයා කිව්වේ වෙන මොනවත් නැත්තම් මහත්තයෝ කැලේකට ඇවිල්ලා බුද්ධියගෙන හිටියත් ඒක වාසනාවක් කිව්වා. කැලේකට ඇවිල්ලා බුද්ධියගෙන හිටියත් ඒකල හොඳට ඇඳට හේච්චිලා කියනවා නිදාගෙන ඉඳලා නැගිටින වෙලාවෙත් කැලේම ඉන්නවනම් හොඳයි කියලා. නිදාගෙන ඉඳලා නැගිටින කොටත් දකින්න කැලේ නම් කිසි කෙනෙක් අපිව බනවන්නේ නැහැ. ඒකේ ඔය මේ කග්ගවිසාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ආමන්තනා හෝති සහාය මජ්ජේ ගමනේ නිසින්නේ ථානේ චාරිකාය අනාභිජ්ජිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ අපි සහායකයන් අතර ඉන්නකොට නිතරම ආමන්ත්‍රණ කරනවා වරෙන් මචං මහමුදේ නාන්න ගියයි නැත්නම් අරේයන් මේයන් ඒක බුදුහාම කියන හිටගෙන ඉන්නකොටත් කියනවා ඉඳගෙන ඉන්නකොටත් කියනවා ගමනේදිත් කියනවා නිදාගෙන ඉඳකොටත් කරනවා ගමනේ තානේ චාරේ නිසින්නාය අනාභිජ්ජිතං සේරිතං පෙක්කමානෝ කිසියම් ඒවැනි කතා කරන අයට මට තරහක් නොවීම පිණිස මට ආරාධනා කරන අයට අනේ ඵලය යන්න කිව්වොත් එහෙම අකුසලයක් නේ තමයි දන්නේ අභිජ්ජාවත් නැතිවීමට සුයෛරී භාවයේ කරු කරමින් අනබිච්ඡතං සේරිතං පෙක්කමානෝ ඒකෝචරී එකග්ග විසාන කප්පෝ කඟ වේනගේ තනියඟ වගේ තනි වෙන්නේ කියලා තියෙනවා හැම සතෙකුටම අංග දෙකක් තියෙනවා කඟ වේනගේ තනියඟ වගේ ඉන්නේ කියලා තියෙනවා මම ජොබ් එක කරන කාලේ මගේ දොරේ ඕක මං ගහගෙන තිබ්බා. මං ඉන්න බංගලාවේ දොරේ ඒ ඔය නුගේ කොටින් එකෙක් ඇවිල්ලා කිව්වා ඔය අඟ දෙක වෙච්ච දවසේ මං කතා කරන්නම් කිව්වා. ඔය අඟ දෙක වෙච්ච දවසේ මං උඹට ඇවිල්ලා කතා කරන්නම් කිව්වා මං කො බලමු කියලා. ඊට පස්සේ මං හොලන්ඩ් ගිය වෙලාවේදී අපි බීච් එකට ගියා. ඒ බීච් එකේ තියෙනවා අර ඈත පෙරෙන ටෙලස්කෝප්. ඉතින් ඒකේ තියෙන නැව් බලන්න. හැබැයි බීච් එකේ ඉන්නවා අවුව තපින කට්ටිය. ඉතින් මම නැව් බලන ගමන් මේකත් මෙහෙම කියලා බලනකොට සුද්දා දැක්කා. සුද්දා ගලක ඔය ටෙලස්කෝප් එක තියෙන නැව් බලන්න ඔය ළඟ තියෙනවා බලන්න නෙවෙයි කිව්වා. මං කෝ ඉතින් ඔය ටෙලස්කෝප් එක කොහමඩක් ගිල්ලර් එකක් දාපුවා විනාඩියක් කරලා තිනවා දුර බැලුවා ළඟ බැලුවා කණක් නැහනේ කියලා. ඊට පස්සේ මු එන ගමන් අපි පොඩි ඇලේ එකක් දිගේ ආවා දෙපැත්තෙම මේ බිත්ති දෙකක් තියෙන. ඊට පස්සේ ඌ කිව්වා ඔබ ලබන සැරේ හොල්ලන්න එනකොට බැඳලා. ඔබ ලබන සැරේ හොල්ලන්න එනකොට බැඳලා කියලා. මම කවදාකවත් නැහැ. මම ඒකට හොන්තටම මේ අදිස්ථාන කරලා තිබුණේ කරන්නේ. වර බිත්තියකට දුන්න එකක් කරාටි එකක් ගැහුවා ඇතුළට කිලෙන්න ගිහිල්ලා කිව්වා මම නෑ මම අභියෝග කරනවා කිව්වා ෂුවර් ඇන් ෂෝට් ලබන සැරේ එනකොට ඔබ බැඳලායි කියලා. මගද ඒක උඹේ අභියෝගේ උඹේ මේක මගේ අදිෂ්ඨානේ තියෙන්නේ අනබිචිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ ඒ නිසා මේක මේ ඇතුළත කතාවට ප්‍රධානම හේතුව ආමන්ත්‍රණ අපි හිතනවා කාටවත් වරින් වර ටෙලිෆෝන් කරුවේ නැත්නම් ඒක හරි නෑ වරින් වර ටෙලි මේ ලියුමක් ලියන්න ඕනේ දැන්ම හලෝ කියන්න ඕනේ එහෙම නැත්නම් ඒක නිකන් මේ ඒක නිකන් සමාජශීලී නෑ කියලා නමුත් සරුවචනාංශය කියලා තියෙන්නේ ඒක ඇත්තටම උන්නාංශර කරන අගෞරවයක් කියලා. සරුවචනාංශ කරන තියෙන ප්‍රධානම ගෞරවය තමයි ආරියට තුන්ණින් භාවය. නිසද්දතාවයෙන් ගරු කරම කියලා අපේ විහාරේ ගහලා තියෙනවා. අපේ විහාරේ සජීවී ਸਰවචනාංශේ වැඩ ඉන්නා වගේ සලකලා ආර්ය තූෂ්ණීම් භාවයෙන් ගරු කරමු කියලා. කතා නොකර සිටීමෙන් තමයි ਸਰවචනාංශ ගරු වෙන්නේ. හැබැයි ඒක ඒක මේ ලේසි නෑ. මොකද අර සමාජශීලී වෙලා ඉඳලා අනිත් කටිතොලේ ගෑවිලා නෙවෙයිනේ වචන පිට වෙන්නේ. එහෙම පුරුදු වෙලා මේක නතර කරන්න ගිය දවසේ හරි අමාරුයි. එතකොටත් ඇතුළත කතා වැඩි වෙන්නේ ඉතින් නමුත් හිමීට මේට අඩු වෙලා ඒ දෙකේ අතර සම්බන්ධකමක් තියෙනවා. පිටර කතාව සහ ඇතුළත කතාව. එහෙම නැත්නම් ප්‍රපංච කියන වචනේ මේ හිත තනියම මේ mental proliferation කියලා කියන්නේ මේ වාග් බහුල්‍ය කියලා එක සිංහල වචනයක් දාන ප්‍රපංච කියන එකට කියන්නේ වාග් බහුල්‍ය කෙටියෙන් කියන්න පුළුවන් දේ අතිශෝක්ති කරනවා. ඒ අතිශෝක්තිය බටහිර ලෝකයේ කියන්නේ බොරුවගේ මල්ලි කියලා. බොරුව කෙලින්ම අකුසලේනේ. අතිශෝක්තිය බොරුවම නෙවෙයි බොරුවගේ මල්ලි වගේ. ජනමාධ්‍ය කියන්නේ තන්නේ ක්‍රම අතිශෝක්තිය. නවකතා කිව්වම රේඩියෝ එක කිව්වම පත්තරේ කිව්වම ටීවී එක කිව්වම තන්නේ ක්‍රම අතිශෝක්තියක් කොච්චර අතිශෝක්තියක්ද කියලා කියන ඔය කියන එකක්වත් වෙලා නැහැ. ගිහිල්ලා බලන්න ඔය කියලා දෙන තොරතුරු ගිහිල්ලා ප්‍රූ කරලා බලන්න කදාකත් වෙලා නැහැ. ඔయిత වෙනස් මොකක් කරලා මේ මිනිසුන්ගේ බිස්නස් එකට කියන බොරු වගේක් කියන්නේ. ඉතින් අද අපිට මේ ඒ පත්‍රයක් නැතුව ටෙලිවිෂන් එකක් නැතුව රේඩියෝ එකක් නැතුව හිටියොත් කැම වේලක් නොකිය හිටියත් පුළුවන්ද කියලා බලන්න. කැම වේලක් නොකා ඉන්නක කරත හැකි. නමුත් නිවුස් බලන්න නැතුව ඉන්න පුළුවන්. ටෙලිවිෂන් එක නම් බලන්න හැබැයි නිවුස් බලන්න ඕනේ. මොකද ඒ කුණු ටික නැතුව මේ අර දිරවන්නේ ආහාර. මේ ඌර ඌර අපි ඇග්‍රිකල්චර් කරනකොට ඌර ඇති කරනවා. ඌර ඇති කරන කතා කරන ওই චීන ඌරයි කියන සතා මේ සිමෙන්ති ඇති කරන්නේ. ඌට මේ කුණු කණ්ඩ නැති වෙලාම රත් වුණතාවය කියලා ඉඩක් හැදෙනවා. එතකොට පස් බාල්දියක් ගෙනත් දාලා තියන්න කියලා කියන කොටුවක ඒ පස් වලට ගහනකොට ඌට අර අර ජම්ම ගතිය සිමෙන්ති දාන පොළවේ හිටියද ඉන්න බෑ. ඒ ජරාව කෑවේ නැත්නම් ඌට ඇඟ ඇතුළට අවශ්‍ය විස බීජ ගියේ නැත්නම් ලෙඩ වෙනවා. මඩක් තියෙනවා ගතියක් වරින් වර සයිවර් කන්න ඕනේ. කෑවේ නැත්නම් නිකන් උනවා. දෙමළ කඩේකින් කාපුවාම මාසෙක දෙක සැරයක් ආරි පුදුම ගැම්මක් තියෙනවා. කොච්චර හොඳ જાති කෑවත් කිහිල්ලල සයිවර් කඩේකින් තෝපතයක් කරීමෙන් කාපුවාම අපිට මේ කතාව, මේ කුණු නැතුව මේ මේ මේ මේ කොන්කොක්ෂන් එක හරියන්නේ නැහැ. මේ මේ කතාවේ තැම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ ඔය අතුලත කතාව නතර වෙනවා කියන එක ඒක මහ බරපතල ප්‍රශ්නයක්. ඔය මේ ගෝයන්ගා සිස්ටම් එකේ ඒ දවස් 10 කතා කරන්නම දෙන්නේ. ඒක මිනිස්සේ ගිහිල්ලා ඒ කෙලින්ම ඒ බයට නතර කරලා සෙන්ටර් එකෙන් එළියට දාපු ඉඳලා මරණකම කතා කරන්න බැරුව ගියා. එහෙම සම්පූර්ණ ඒ ෆැකල්ටි එකම බ්ලැන්ක් කියලා. මොකද ඒ තරම්ම වේගෙන් කතා කරගෙන ඉඳලා එක පාරක් නතර කරා සම්පූර්ණ මේ වයර් මාරු වෙන්න ඉඩ තියෙනවා. සර්කිට් එකේ පර්මනන්ට් ඩැමේජ් එකක් වෙන්න. ඒ නිසා ටික ටික ටික ටික නතර කරන්න. මේක හරි ඩේන්ජරස් වැඩක්. මොකද මේකෙන් තමයි අපි pent up energy එක එළියට දාන්නේ අපි. ඔය බටහිර රටවල් වල මේ free association මොකක්ද ඒකට කියන්නේ කවුන්සලින් එක පැයකට පවුන් 30ක් ගෙවන්න ඕන. දැන් අපේ නොමිලේනේ හම්බෙන්නේ. ලංකාවේ ඕන කෙනෙකුට ඕන වැඩක් කරද්දී මචං කියලා කතා කරු ගමන් පැයක් කතා කරගෙන ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන වැඩක් නතර කරනවා. එතකොට අර එහෙනම් ඉතින් ඔර ප්‍රොෆෙෂනල් මිනිස්සුෙක් ගෙන්නගෙන අපොයින්ට්මන්ට් දාගෙන එන කචල්නේ මේක නෑ. ඒක හොඳ පැත්තකුත් තියෙනවා. නමුත් භාවනා කරන්න ගිය දවසේ නෝක නතර කරන්න ගිය දවසේ තමයි අපි කොච්චර වාල්ද කියලා තේරෙන්නේ. දුවනකොට තේරෙන්නේ නෑ. ඒ තරම් ගැම්මක් අපි දුවන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා ප්‍රගුණ කිරීමෙන් සක්මන් භාවනාදීම සීල සමාධි ප්‍රඥා වැඩි මාර්ගඵල ආબોධ සිදුවේද සක්මන් භාවනාදී හිත ඊතා හොඳින් එකකව තැම්පත් වන නිසා මේ ගැන පාදා දෙන ස්වාමීන් ඇතර මේ සක්මන පරියංකය එදිනදා වැඩ කියලා කියන්නේ ඔය උද්‍යප්පේ ඥානයේ දක්වා පල්ලෙහා තියෙන සම්මුති පරමාර්ථ ධර්ම වලට හතර ඉරියව්ව කියලා එකක් නැහැ පරමාර්ථ ධර්ම වලට කාලය කියලා එකක් නැහැ පරමාර්ථ ධර්ම වලට දේශය කියලා එකක් නැහැ ඔය සම්මුති ධර්ම වල ඉන්නකොට නිවන ලබන්න හිටගෙනද ඉඳගෙනද නිවන කහ පාටද නිල් පාටද කියලා ප්‍රශ්න තියෙනවා. නමුත් උද්‍යප්පේ ඥාණයෙන් එහාට ගියාට පස්සේ මොනම සම්මුතියක්වත් නැහැ. නිවන කියන එක කාලයේ සහ දේශයෙන් විනිර්මුක්ත දෙයක්. අපේ හිත අර හරීම රාමුවකට වැටිලා තියෙන නිසා අපිට තේරෙන භාවනා කියන්නේ මේ ਸਰවචනාංශින්දගෙන ඉන්න ඉරියව්ව පමණයි. ඉන් එපිට කිසිම දෙයක් අපි පිළිගන්න කැමති නැහැ. භාවනාවක් කියලා. මොකද හේතුව අපි පටලවාගෙන තියෙන භාවනාව සහ සමාධිය කියන දෙක සමාන කරලා. නිසා මම ඒකයි පටන් ගන්නකොට මේ කරුණා කරලා භාවනා කියන සමාධිය නෙවෙයි භාවනා කියන සතිය කියන තැන පොඩ්ඩක් අඩිය පිටිපසට තියන්න මේ ප්‍රශ්නේ ඉන්නේ කවදාකවත් ඉන්නේ අපි ඒ තරම්ම චිත්ත රූපයක්ම වහගෙන ඉන්නවා භාවනා කරනවා කියලා කියන්නේ ඉඳගෙන ඇත් එක වහගෙන ඉන්නවා අත අපිට අතක් තියා ඉන්නවා කියලා කියන්නේ. නමුත් සතියට ගත්තාම සතිය ඕනම ඉරියව්වක් කරන්න පුළුවන්. වැසිකිලි කැසිකිලි කොටත් කරන්න පුළුවන්. ඉතින් ඒකකොට මේ හැමතැනකදීම නිවන් දකින්න පුළුවන්. මේකේ මේ අපේ ත්‍රිපිටකයේ අනන්තවත් ස්ථාන සඳහන් වෙලා තියෙනවා. සක්මන් භාවනාදීම නිවන් ලැබුව අවස්ථාව. සෝවාන් මගපලයයි මග ඵලයයි දෙකක් කියනු ලැබේ. සෝවාන් මග කියන්නේ කොහොමද? ඒක චිත්තයකට පමණක් සීමා වූ දෙයක්ද? සෝවාන් මගේ ඉන්නේ පෘථග්ජනයන් නේද? මේක මම ධම්මික හාමුදුරන්ගෙන් ඇහුවා ඔය ඕස්ට්‍රේලියානු ධම්මික හාමුදුරන්ගෙන් මේ මෙහෙම නෙවෙයි ඇහුවේ වෙන විදියකට ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ මේ ගොඩනැගිල්ල ඉන්ටර්මට අර මේ එලිපත්te කළු පාට මේ පිංගම් කටුල අටක් කරලා තියෙනනේ. ඔකට කියන්නේ එලිපත්ත කියලා ඔකට කියන්නේ. ඕකෙන් එළිය එළිය ඇතුලෙන් ඇතුලට. ගේ තියෙන හැමදාම දොරකඩ හරියටම උළුවසයට එලිපත්ත කියලා ඔකට කියන්නේ. එලිපත් ඉන්න බල්ලා වගේ කියන කතාව අහලා තියෙනවා. ඒ දෙන එක ඇතුළට යනවා ඇතුළට නම් පස්සෙන් යනවා පිටිපස්සට යනවා ඒ ස්වාමීන් වහන්සේ කියනවා උඹ ඉන්නේ අර කොනේ නම් උඹ ওই කොනේ ඉඳලා මේ ගේම් පිටවීමේ අදහසින් අතින් ඉඳලා මෙතෙන්ට එනකම්ම මාර්ග ඥානෙ එලිපත්ත පණින එක එලිපත්ත පැනපු ගමන් ඵලෙයි ඉතින් අතින් ඉඳලා මෙතෙන්ට එන ඔක්කොම එලිපත්ත ළඟට යනකම්ම මාර්ග මාර්ග චිත්තේ එලිපත්ත බැනිල්ලෙන් පස්සේ අපි දැන් එළියට ගියා කියනවනේ. ඒක ඵලෙයි. ඒක නිසා මෙවුවා මේ මේ ප්‍රායෝගික අර්ථ ඇති දේවල් නෙවෙයි කාට හරි විස්තර කර දීම සඳහා sannivedanaya සඳහා ගත්ත දේවල් ඒක නිසා අපිට මේ ලියන තියෙන මල්ල ඔබලා බලන්න ඕන කමක් නැහැ. සතියෙන් කරගෙන යනකොට මේවා ඒ අවශ්‍ය හේතු සම්පාදනය වෙනකොට මේවා සිද්ධ වෙනවා. කෞර්ණී ස්වාමීන් වහන්සේ දිත්තේ දිත්තමත්ම් භවිෂ්‍යත්‍රිසින් අපටත් අතහැරීම පරිගුණ කළ හැකිද? ඒ කෙසේද? මනසින් අතහැරීම සිදුවන්නේ කෙසේද පහදා දෙන්න. මේකට බොහොම ලේසි දර්ශනයක් තමයි. දැන් මේ යන්ත්‍රේ මේ ඔක්කොම කටහඬ වාර්තා කරනවා. නමුත් මේ මේ යන්ත්‍රයේ කිසිම හැඟීමක් නැහැ මේ බණද බෞද්ධ දෙයක්ද මොකක්ද කියලා යාර තියෙන්නේ අහලා ඇහෙලා මතින් අතර වෙන එක විතරයි. ඒක හරි වැරදි බැලිල්ලක් ඒක පිළිබඳ කල්පනා මේ යන්ත්‍රයට නැහැ. අපේ කනේ තියෙන ඔච්චරම තමයි. ඒ දේවල් ගැන මේ බන මේක හොඳයි නරකයි හරිය වැරදිය ධාර්මික අධාර්මික කියලා කල්පනා කරන එක අපි හිතනවා නම් ඒක ඥානයක් කියලා බුදුහාමර කියනකොට තකතිරුකම කියලා. මේ යන්ත්‍රයේ වගේ වැඩ කරගන්න දන්නේ අපි. මේ යන්ත්‍රයේ වගේ අහපු දේ එතනින්ම නතර වෙනවනම් නිවන් දක්ලා තමයි. එහෙම නැත්නම් කැමරාවකින් ගත්තාම කැමරාවකින් ඒ ඔක්කොම ඒ සියාපටේ සඳහන් වෙනවා. නමුත් මේ කැමරාව කවදාකවත් නරක දෙයක් අයි කියලා දැක්කයි කියලා කෙලසෙන්නෙත් නැහැ. හොඳ දෙයක් අයි කියලා නිවන් දකින්නෙත් නැහැ. අපේ ඇහ කියන්නේ හොඳටම අරගෙන බලන්න උගන්නනකොට ඇහි තියෙන කැමරාවේ තියෙන එකම දේ. නමුත් ඒක ගත්තට පස්සේ ඒක හපලා වමාරා කන ගතියක් තියෙනවනේ අපි. මේ හරක හරක අදවල් තිස්සේ කාලා රාත්‍රී තිස්සේ කාපුවා වමාරලා කනවනේ. වමාරා කෑම තමයි මනුස්සයාට තියෙන හොඳයි නරකයි දෙකම. දිත්තේ දිත්ත මත්තන් කියලා කියන්නේ වමාරා කෑමක් නෑ එකවර ඉවරයි. ඉතින් ඒක මේ විශේෂයෙන් පුහුණු කරලා ගන්න දෙයක් නෙවෙයි. අත් මේ මේ දක්ෂකමක් කියලා අපේ මේ විශේෂ හැකියාවක් කියලා මේ දැකපු දේ නැවත නැවත කල්පනා කරන්න යෑමෙන් තමයි ඒ දේ මතින් කෙලෙස් ඇති කරගන්නේ. අපි ඒක පුරුද්දට ගියාට කමක් නැහැ. ඒ වෙන එක දෙකක් දැක්කට පස්සේ හරි හොඳයි නරකයි ආදි වශයෙන් කියන එක ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒකෙන් නම්බුව ගන්නෙත් නැතුව අවනම්බු වෙන්නෙත් නැතුව ඊගා චිත්තක්ෂණයට විවෘත වෙන්න පුළුවන් නම් ඊගා චිත්තක්ෂණයට නවමු වෙන්න පුළුවන් නම් පරණ චිත්තක්ෂණයෙන් එන වාසිය මේ බලපෑම නැතු යනවා ඉතින් ඒක නිසා මේක ප්‍රගුණ කළ හැක්කක්ද නෙමෙයි. බුදුරජාණන් කියනවා දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. දැකීම දැකීමෙන් නතර වෙනවා. ඒක උඹටයි දැනෙන්නේ. ඒක තමයි ධර්මතාවය. උඹ ඒක මතින් අලුතෙන් දේවල් රැස් කරන්න යනවනම් ඒක උඹේ තියෙන தত্ত্বගත වීමක්. එහෙම නැත්නම් කන්ඩිෂන් වීම. ඒක නොවීම පිණිස කරන දේ තමයි ශික්ෂාව කියලා කියන්නේ. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති ඉති සෝබාහ්‍ය එවං සික්කිතබ්බා. ඒක එතනදීම නතර වේවා කියලා මේ හික්මීමක් ගන්න කියන එක තමයි බුදුරජාණන්සේ කියන්නේ. මාර්ගඵලයන්ට පත්වන්නේ පාරමිතා සම්පූර්ණ වීමෙන් පසුවද යන්න පහදා දෙන්න. අපි මේක බලමු දවස් 10 ඉවර වෙලා දැම්මම මේ හදිසි වෙන්න එපා. ඉවර වුණාට පස්සේ බලමු කොහොමද වෙන්නේ කියලා. මොකද අනුන් කියන දෙයක් ඕනේ නැහැ. තමන්න කරලා බලත හැකිනේ මේ ටිකේදී. නාම රූප පටිච්චසමුපාදයට සම්බන්ධ වීමේදී රූපය හා සම්බන්ධ වීමෙන් පසුව සිත ඇතිවන්නේ. පසුවද රූප නාම ලෙසින්ද යන්න පහදා දෙනුමින් ඉල්ලන අතර උදාහරණයක් මගින් මේ සම්බන්ධතාවය පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. මේ දෙකම එකවර පහළ වෙනවා කියන එක තමයි මේ අදහස් කරන්නේ එකකට එකක් මේ ඉස්සර වෙනවා කියන එක නෙවෙයි. නමුත් රූප නාම ධර්මේ පූර්ණංගම වෙනවා කියලා තියෙනවා. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිට්ඨා මනෝමය. නමුත් මේ පූර්ණංගම වුණාට මනස පහළ වෙනවත් එක්කම මේ රූප පහළ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනකොට අපි කණ්ණාඩිය මෙහෙම බලන දෙක පාට කණ්ණාඩිය දිහා බලනකොට ඒ ප්‍රතිබිම්බයේ මතුවීමයි අපි බැලීමයි එක වෙලාවෙම සිද්ධ වෙන්නේ. කලින් එතන ප්‍රතිබිම්බය තිබුණාද නැද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් තියෙන්න ඇති කියලා. නමුත් අපිට සාතික වෙන්නේ බලන මොහොතේම තමයි. ඒක ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල පෙන්ලා දීලා තිනවා ශ්‍රෝඩින්ජන් ඒ ඔය කැට් බලලගේ නිදර්ශනයක් පෙන්නනවා. බුබුරන්සුළු ද්‍රව්‍යයක් කියලා අපු නෙමෙයි විකිරණශීලී ද්‍රව්‍යයක් තියලා ඒ විකිරණශීලී ද්‍රවවල ඉඳපු ගමන් විකිරණ නිකුත් වෙන ඉඳපු ගමන් වෙන්නේ විකිරණයක් වදිනකොට බෝම්බයකුත් තියෙනවා ඒක ඇතුලේ. ඒක ඇතුලේ බලලෙකුත් තියෙනවා. පෙට්ටිය වහලා තියෙනවා. ඉතින් එතකොට Taman ඇරලා බලන වෙලාවේ බලලා පණ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක කාටවත් කියන්න බෑ. මොකද විකිරණශීලී ද්‍රව්‍ය නිකුත් වුණා නම් බෝම්බේ පුපුරලා බලලා මැරෙනවා. බලන වෙලාවේ තමයි ඒක තීන්දුව වෙන්නේ. ඉතින් ඒක දැන් ඔය මේ බුදු දේශනාවේ තිබෙන එක හොඳටම ඔප්පු කරලා පෙන්නනවා විද්‍යාවෙන් බලන නිසයි පේන්නේ. එහෙම නැතුව බැලීමෙන් පරිබාහිරව පේන දෙයක් ලෝකේ නැහැ. එහෙම නැත්නම් උඹට ඕනේ දේ තමයි ඔබ බලන්නේ. ඕනම දෙයක් පේන්නේ ඔබ බලපොහින්දා. අපිට ඉතින් එහෙම නෙවෙයි දේවල් ස්ථිරවම තියෙනවා. පෙනීම සිද්ධ වෙන්නේ ඒ වෙලාවේ විතරයි අනෙක් වෙලාවේ තියෙනවායි කියලා. ජොන්සි කියනවා එහෙම තමයි ඔක්කොම හිතාන ඉන්නේ. නමුත් බලන නිසයි පේන්නේ කියලා ඔය නිවන නිවීම දේශනාවේදී ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියනවා ඒ දණ්ඩ උඩ යන බල්ලා මස් කෑල්ලක් කටේ තියාගෙන ඌ යනකොට ඉවුර දිහා බලන ගියොත් ඒකට යන්න පුළුවන්. නමුත් කෙලින් බැලුවොත් එහෙම වතුරේ ඉන්නව මස් කෑල්ලක් ගත්ත බල්ලෙක්. එතකොට ඌ ඒකට පනිනවා. ඒ බල්ල අතේ තියෙන මස් කැල්ල ගන්න. ඌ දන්නේ මේ පේන්නේ තමන්ගේම ප්‍රතිබිම්බේ නිසා කියලා. එතකොට ප්‍රශ්නයක් අහනවා පේන නිසාද බලන්නේ නැත්නම් බලන නිසාද පේන්නේ කියලා. ඒගොඩ බලාගෙන යනවනම් ප්‍රශ්නයක් නැහැ. වතුර බලපු ගමන් බලපු නිසායි බල්ලෙක් පේන්නේ. ඇත්තටම බල්ලෙකුත් නැහැ. එතන තියෙන්නේ පිළිඹුවක් විතරයි. මේ වගේ එකක් තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒක නිසා අදිත්තා දට්ටබ්බන්න මඤ්ඤති දට්ඨාරම් මඤ්ඤති දට්ටබ්බන්න මඤ්ඤති අදිත්තම් මඤ්ඤති මේ බලන දේ ඔయిత එහා දැනගන්න මොකක්වත් ඕකේ නෑ ඔගේ බැලිය යුතුයමයි කියලා දෙයක්වත් නෑ නොබැලිය යුතු කියලා දෙයක්වත් නෑ ඔය පේන්නේ බලන හින්දා තමයි ඒක නිසා අපි බලන්නේ කර්මානුරූපව අපේ තියෙන වැඩපිළිවෙලක් ඒ ගැන කියනකොට අර වෙස්ටර්න් කෙනෙක් කියලා තිබුණා අපි මුළු ජීවිතේම DVD කරලා ෆිල්ම් කරලා ඉවරයි අපි මොන જાතියෙන් නැටුවත් ඔක ওই තාල තමයි තමයි යන්නේ නිකන් පොරකන් නැතුව නිකන් බලන් හිටපන් කියලා. තාටම වට මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ෆිල්ම් කරපු DVD එකක් ඔගේ තියෙන්නේ. ඔක එඩිට් කිරීමේ ශක්තිය අපට නැහැ. අපි හිතනවා නෑ නෑ මමයි මේ සංවිධානය කරන මගේ ජීවිතේ මේ මේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් උනේ, දොස්තර කෙනෙක් උනේ, සිවිල් සර්වන් කෙනෙක් උනේ මගේ ධෛර්යයෙන් කියලා. නෑ ඔක්කොම වෙන්න තියෙන තාලේ තමයි තියෙන්නේ. ඒ නිසා ඔయిత වැඩි බලන දෙයක් ඔගේ නෑ. තියෙන එක විතරයි. ඒකට අපිට ටෙන්ෂන් එකක් නෑ. අවල් දෙයක් දැක්කේ නෑ. අපරාධ මේක දැක්කේ කියලා එකක් නැහැ. ඔය පේන තියෙන දේ තමයි පේන්නේ. ඉතින් ඒකට මේ භාවනාවෙන් ගන්න ගොඩාක් කල් යනවා. මොකද අපි ඉන්නේ පුදුම தත්තගත වෙච්ච තත්වයක. ඒක මේ මෑතකදී වෙච්ච දේ තමයි පහුගිය අවුරුදු 20 ඇතුළත ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලින් හරි ලස්සනට හරිම ලස්සනට ඒගොල්ලෝ මට පුදුමයි මේ මිනිස්සු කොහොමද මේක මේ මේ මේ විදිහට නිරීක්ෂණයක් මේ විදිහට ඉන්ටර්ප්‍රිටේෂන් දුන්නේ කියලා මට සාධාරණ සැකයක් තියෙනවා මේසු බුද්ධහගෙන් බල්ල වෙන්න දෙන්න ඇති කියලා. නැත්තම් හිතලා නම් ගන්න බෑ ඒක. What you see that you are කියන එකට ඇවිල්ලා තියෙනවා. මේ ලෝකෙ දිහා බලන මේක සුන්දරයි කියලා කියනවා නම් ඒ වෙලාවේ මනස සුන්දර නිසායි ඒක සුන්දර වෙලා තියෙන්නේ. ලෝකේ නම් ලෝකෙම තමයි. ලෝකෙ දිහා බලලා ඒක අපුලයි කියලා කියනවා නම් මනස කැත වෙච්ච වෙලාවේ බලපු වෙලාව තමයි ඒක පේන්නේ. ලෝකෙ ලෝකෙම තමයි. ඒ නිසා උඹේ මනස තමයි ඔය බලන එකෙන් පේන්නේ කියලා what you see that you are wherever you go there you are පොත් දෙකක් ඔය දෙය ව්‍යාරවේග යුගෝ දෙයායුවා කියන පොතකම ලියලා තියෙනවා සම්පූර්ණ පිටු 300ක විතර පොතක්. යන්නේ what you see that you are. ඒක ඉස්සල්ලාම කිව්වේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ ඔය මේ නිවනේ නිවීම දේශනාවේදී. ඉතින් ඒක කියනකොට ඇත්තටම ග්‍රීක වගේ මොකද අපිට තියෙන දේවල් තියෙනවා ඒව දිහා බලනවායි කියන එකයි. නමුත් ඔය මිරිඟුවේ උපමාවේ, හීනේ උපමාවේ එහෙම නැත්නම් කණ්ණාඩියේ පේන ප්‍රතිබිම්බ උපමා පේනවා බලන නිසා තමයි පේන්නේ. නැත්තම් ඒව තිබුණා නෑ කියලා අපිට සංස්කාර වෙන්නෙත් නෑ කෙලස් වෙන්නෙත් නෑ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අගස්ති ඊශ්වරතුමාණන් පිළිබඳ සඳහන් කළ පරිදි එතුමා ඒ தત્ත්වයේ සිට දියුණු කළේ කෙසේද? පසුගිය මාසයේ මෙම ඉන්දියාවට ගිය වේලාවක එතුමා පිළිබඳ විස්තර සොයා බැලුවා. ඒ නාඩි වාක්‍ය පිළිබඳව පවසන්නක්. මේ ස්ථානයේදී මගේ දරුවන් දෙදෙනා පිළිබඳ විමසුවා. පොත් පෙළමින් කීපයක සොයද්දී පියාගේ නම, මවගේ නම, දරුවන් ගන්න, සහෝදර ගන්න, පියාගේ මවගේ රැකියා දේ ලක්ෂණ, උපන්දින ස්ථාන, වර්ෂය ආදී සියලු දේ නිවර්ත පැවසුවා ඉදිරියට ගැනද ප්‍රකාශ කළා. එසේ මෙම දිනය තුල මේ අය මෙසේ මුණ ගැසෙන බව සඳහන් කළා. මගේ ප්‍රශ්නේ නම් බුදුරජාන් වහන්සේ සමකාලීනවද එතුමා පවසන්නේ එලෙසද මගේ ප්‍රශ්නේ නම් බුදුරජාන් වහන්සේ සමකාලීනයන් වන එතුමා පවසන්නේ එලෙසද එනම් භාවනා සිත දියුණු කලේද එතුමා එදා මෙදා කළ කාලපරාසය තුළ බලන විට අපේ උත්තරීතර සංඝ සහ අපේ උපත්යෙන් සහ එදා උපත්ය මිනිස්යන්ද එසින්ද කුමන ආයුර්කෙන් විය හැකිදයි පහදා දෙන්න. ඉදිරිය පිළිබඳව පැවසූ දේවල් පිළිබඳව ඒ අරින් ගැළපී හැකිද? එහි වැඩිදුරටත් සඳහන් කළ පරිදි මගේ සිය පවුලම ගුරුවරයෙකු යටතේ මේ වන විට ආධ්‍යාත්මික පැත්ත පෝෂණය කරමින් යන බවද ප්‍රතිඵලදායක බවද එම කටයුතුවට වැඩි අවධානයක් යොමු කරගන්නේ යයිද පැවසුවා මේ සත්‍යයක් සහ පුදුමයක් ලෙස මට දැනුණා සාන්නාංශ පැහැදිලි විස්තරාත්මකව පිළිතුරු සපයන්න. ඉතින් මේක ඇත්තටම ඔය මොනවාද මේ අභිඥා පිළිබඳ ප්‍රශ්නයක් විපස්සනාවෙන් අභිඥා ලැබීම සහ සමතයෙන් අභිඥා ලැබීම කියලා දෙකක් සඳහන් කරනවා. ඒ අභිඥා පිළිබඳ කතා කරනකොට මේ ලෝකෙ තිබුණේ ඊයේ තිබුණේ සංස්කාර, අදත් තියෙන සංස්කාර, හෙටත් තියෙන සංස්කාර එච්චරයි. ඒ කියන්නේ විපස්සනා. මේ පෙරලෙන ලෝකේ තමයි ওই දිගට ගමන් කරන්නේ අපි බලන වෙලාවේ පේන එක. නමුත් එදා හිටපු නම, ගම, කාපු දේවල්, බයපු දේවල්, ඇඳපු දේවල් වශයෙන් සම්මුති දේවල් විස්තර කරන්නේ සමත මේ අභිඥාවෙන්. නමුත් මේ සංස්කාර ප්‍රවාහය ගමන් කරන්න කියන එක විපස්සනායේ ඕන වෙලාවක අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන සමීකරණය යන්න පුළුවන්. ඉතින් අපිට ඕන කළ තියෙන මේක සංස්කාර ප්‍රවාහයක් බව දැනගන්න නෙමෙයි එදා ඇන්දේ UNP එලා කොළපාටද නැත්නම් ගියාත්මේ ශ්‍රී ලංකද නිල් පාටද කියලා මේ කුණු හරප ටිකක් බලනවා. ඉව වැඩන්නේ නැහැ. බුදුහාමර කිව්වා බලන්න බලන්න සංසාරෙටයි යන්නේ. ඒ නිසා ඔක්කොගෙම තියෙන පොදු ගතිය. මේ ඔක්කොම ධාතු පමණයි. නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියන පැත්තට යනවනම් මේකෙම සමහර වෙලාවට දැන් මේකේ කියන විදිහට මේ ලණුවක් කාලා හරි කමක් නැහැ කියලා තියෙනවා දැන් ගුරුරෙක් හරි තියෙනවා ඒක කරපන් කියලා අනේ හොඳයි. මොකද එතකොට ආධ්‍යාත්මික පැත්තට නියන්නේ. නමුත් මේ මැජික් බලන පැත්තට ගියොත් නම් ඒක සම්නික්‍රම මම හිතනවා මේ බුද්ධ ජානනාථයේ දේශනා කරන්න හදන මේ පරමාර්ථ ධර්ම සහ සම්මුති ධර්ම අතර වැට උඩ ඉඳගෙන මේ මේ වගේ දේවල් ලියන්න ඕනේ. කොහේ හරි එක පැත්තක ඉඳලා බලනවා අනිත් පැත්ත විකාරයක් බව තේරෙනවා. ඒ නිසා වැට උඩ හිටියොත් නම් ඒ දෙපැත්තම හිර වෙලා නැති වෙන දෙලොක් අතර හිර වෙලා ඉන්න වෙලාවේදී ඒක නිසා ওই පාවොක්‍රමයේ කරනකොටත් ඒ ශාන්තිත් විස්තර කරනවා ඒ අභිඥා જાති දෙකක් තියෙනවා සමත ක්‍රමයෙන් සහ විපස්සනා ක්‍රමයෙන් විපස්සනා ක්‍රමෙන් තියෙන්නේ මේ දිගටම කරන සංස්කාර ප්‍රවාහයක් තියෙන. ඕකේ මේ නංගං එහෙම නැත්නම් මේ නිමිති අරමුණු කරන්න පුළුවන් ගතිය තියෙන තියෙන බැඳීම ඇති වෙනවා. පොදු කියලා කියන්න කියන්නේ ඒක අතහැරන ගතිය. ඒ නිසා විපස්සනා වශයෙන් ගන්න මේ දෙයට කියන්නේ මේ සන්තති ලක්ෂණය කියලා. මේක ගලන ප්‍රවාහයක්. සංස්කාර ප්‍රවාහයක්. ඔකට අර නම මේ නම කිව්වට ඒව නිකන් ඒ ඒ කල් මේ මේ සංස්කෘතිය අනුව දෙන ලද ලේබල් ටිකක් විතරයි. සමතේදී යනකොට අන්නේ ලේබල් හරියටම මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා පෙන්වන නිසා හරි විචිත්‍රකමක් පේනවා. නමුත් අපි මෙහෙදි කෙරුවා සුසීම සූත්‍රේ. මේ සුසීම සූත්‍රයේදී සුසීම කියන පරිබ්‍රාජකයත් බුදුහාමරගාට ඇවිල්ලා පැවිදි වෙන්න ඔයගේ අභිඥා ලබන්න. මම බුදුහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඔබට කවදා හෝ ධම්මටිචිකන්නේ පහළ වුණා නම් මේ ධර්මයේ තහවුරුවක් ඇති වුණා නම් කදාකත් මේ වගේ වැඩ සඳහා දතමන එකක් නෑ. ඔබ ඉස්සල්ලාම ධම්මටිචි ඥානෙ පහළ කරගනින්. අපි ඔය කියන්න හදන පටිච්ච සමුප්පාදේ තමයි ධම්මටිචි ඥානෙ කියන්නේ. ඒක පහළ වුණා නම් මේ හේතුඵල ධර්ම යනවා මිසක්කා මම කවුද මගේ අම්මා කවුද නංගි කවුද කියලා කියන්නේ අර ආයේ සම්මුති කොටසක් සම්මුති පැත්තකට හිත දෙමිලා තියෙනවා ඒක නිසා මේක නාඩි වාක්‍ය බොරු කියන්න හෝ ඇත්ත කියන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ හොඳම නාඩි වාක්‍ය තමයි වර්තමාන හිත පවත්තන්නේ ආනාපාන හිත පවත්නවා නම් ඊට වැඩි දෙයක් ඇත්තේ නැහැ මයිත් එක උරුම හිටියා මේක ඉස්සල්ලාම හිටපු සභාපති එයා මී මී බඩුම් මාත්‍යා මෙයා නාඩි වාක්‍ය කියලා මෙයාට කියලා තිබුණා උඹ කවදා හරි බුරුම ගිහිල්ලා පැවිදි වෙනවා. ඒක නිසා බුරුමෙට සම්බන්ධයක් තියෙනවා කියලා. නාඩි වාප්‍ය අහපු දවසේ ඉඳලා මිනිහා තානාපති කාර්යාලය ළඟ ඉඳලා බුරුමේ ඉඳලා කවුරු ආවත් ගෙදර ගිහිල්ලා අණ ගහනilla කන්න දීලා බොණ්ඩ දීලා කරගෙන ඉඳලා මං ඉන්න කාලේ ගිහිල්ලා පැවිදි වුණා. පැවිදිලා කිව්වා මේක මගේ කාක්කිය කියලා තිබ්බ ස්වාමීන් වහන්සේ. ඉතින් කිව්වා තිබ්බ හරි මේ මතය එදා ඉඳලා නටලා තියෙන පැවිදි වෙන්නමයි. ඒ වාක්‍ය හරි කියලා හිතලා ඒක ඔප්පු කරලා තියලා මැරිලා ගියා. වෙන කවුරු හරි කියනවා ඔබ ජර්මනියට යන්නේ කියලා තිබ්බයි කියලා ඒක ජර්මන් සානපති කාර්යාලයට ගිහලා ජර්මන් කාර්ය වෙනකන් ඉඳලා ජර්මන් කාර්ය යාළුකෝන ජර්මන් රටට ගිහලා ජර්මනිය වල පැවිදි වෙන්න ඉඩ තිබුණා. ඒකල කියන ඒ නාඩි වාක්‍යයත් හරි බලන්නකො කීප විදිහටම මම බුරුමේ ගිහිල්ලා පැවිදි වුණා කියලා. ඒ වගේ අපි අපිව හරවලා තිබ්බොත් ඉතින් දිගට යනවා ඒක දිගේ ආය වහපිහයක් නැහැ. වෙන්නේ මොකද්ද අපේ මනුස්සකම නැති වෙනවා විවෘත මනස නැති වෙනවා අපේ තියෙන විමසුම් නෝන නැති වෙනවා මෙව ඇත්ත වෙනවා මෙව තිබ්බනම් මෙහෙම නාඩි වාක්‍යයක් තිබ්බනම් අඩු ගානේ බුදුහාමුදුරුවෝ අපි ලොකු ස්වාමීන් වහන්සේට කියන්න තිබ්බනේ. ලොකු ස්වාමීන් හොඳම ගෝලෙක් නේ අපා. කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මෙන්න කියන වැඩ ඕනේ ටික මෙච්චරයි. ඔය අමතර දේවල් ඕන තරම් තියෙනවා. අපි ලොකු ස්වාමීන් කියන්නේ මම පිළිගන්නේ කෙලින්ම වැඩට 100%ක්ම බහපු කෙනෙක්. බුදුහාමුදුරුවෝ අඩු ගානේ හීනෙන් ඇවිල්ලා කියන්න තිබ්බනේ අපේ ලොකු ස්වාමීන් වගේ කෙනෙකුට මෙව නැතුවට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි මම කිසිසේත්ම පහත් කළ සලකන්න යන්නෙත් නැහැ. මොකද ඔය ඉන්දියාවේ සාමිවරු මෙහෙට ගෙන්නලාගෙන මාසෙ දෙක තියාගෙන කෝටි ගණක් වීදම් කරගෙන මේ නාඩි වාක්‍ය කියනවා අපේ සමහර සංඝයාත් යන. ඒකල පත්‍රෙත් දාන. ඉතින් ඊට පස්සේ ගියෝ ගිහිලා කනමයි කියන කහන දෙයක් නැහැ. නමුත් මේ ਸਰුවචනන්සේ පෙන්වපු මේ ප්‍රත්‍යක්ෂය ඇත්ත ඇති හැටියෙන් දැකීම. යථාභූත ඥානය නැත්නම් ධම්මටිචිය තියෙනවා නම් මේ විකාර කරන්න. මම හැබැයි කියනවා මේ විකාර කෙරුවයි කියලා ඒක ලොකු වැරද්දකුත් නෙවෙයි. හැබැයි විකාරයක් බව දැනගෙන කරනවා නම් එච්චරයි. මේ නිකන් අපි දන්නවා අයිස්ක්‍රීම් කෑවම දීවැඩියට හොඳ නැහැ. ඉතින් වරින් වර අයිස්ක්‍රීම් එකක් කෑවම මොකෝ ඉතින් ආයෙත්. අයිස්ක්‍රීම් නොකෑම යුතුයි කියලා කියන්න බෑනේ. ඒ වගේ මෙව කරන්න ඕනේ. මාත් මේව අහුවෙච්චා හොඳට කියවලා බලනවා. හැබැයි පටන් ගන්න තැන ඉඳලම බලන්නෙම උපහාසයෙන් තමයි. බලන්නේම උපහාසයෙන් තමයි. මේ එකක් නෙවෙයි තියෙන 10ක් 15ක් එක එක ක්‍රම. රෙඩ් ඉන්දිස්ලා ගාවට ගියොත් කාලොස් කැස්ටනීඩා කියවන්න දහසක් ක්‍රම කියලා දෙයි. ඉන්දියානු ක්‍රමයේ කිසිම සම්බන්ධයක් නැහැ. Red Indies systems. ඉන්දියාවට ගියාම ඒ වගේ. චීනෙට ගිහිලා කියවන්න වෙනමම පද්ධති තියෙනවා. ග්‍රීසියට ගිහිලා කියවන්න වෙනම පද්ධතියක්. සූෆිසම් කියවන්න වෙනම පද්ධතියක්. හැම වෙලාවෙම මිනිස්සු මොකක් හරි විනෝදාංශයක් හදා ගන්නවා මේ ප්‍රകൃතිය පණිවිඩ. ඒකල ඒක විශාල දෙයක් කරගෙන গুপ্ত දේවල් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ විතරයි one to one relationship කිසියම් গুপ্তකමක් නැහැ. යථාභූත ඥාන දර්ශනේ ඇත්තන අපිට දැක්කොත් විතරක් පිළිගනි. නැත්තම් ප්‍රතික්ෂේප කරන්නත් එපා බල ගන්නත් එපා. අපන්නක ප්‍රතිපදාව ගෙනියන්නේ කියලා. ඒක නිසා මේ නෑ බෑ කියන්න යන්න එපා. මොකද අපේ අපේ අපේ ශක්තිය නෑ අපිට මේක ඔප්පු කරන්න ඕන නෑ කියන්න. අපිට කරන්න තියෙන අපිට ඒ වෙනුවට සත්‍යපට්ඨාන තියෙනවා. අපිට තියෙනවා මේ ප්‍රතිපදාවක්. මේව කෙරුවට කමන්නේ නෑ. කරුණා කරලා මේවා මේ මනුස්සයා කීප මනුස්සයා මේ මනුස්සයන් කියලා තියෙන ඔය වැඩේ කරපන් කියලා හොඳයි. ඒ මනුස්සයාට ස්තුති වේවා. ලියපු එකනට ස්තුති වේවා. අල්ලගත්තු ගුරුවරයා දිගේ අනේකයි තියෙන්නේ. මට නම් මන් දන්නේ මේ මේ ගිහි කාලේ ඉඳලම ඒ මං ආශ්‍රය කරපු කට්ටිය නිසා මේවා කියවනකොටම මට දෙපැත්තෙම hina යනවා. ඒක පැත්තකින් දෙපැත්තෙම hina යනවා. අයියෝ මෙච්චර මේ යථාවාදී සතාකාරී ධර්මයක් දේශනා කරපු බුදුහාමුදුරන්ගේ අපිත් කනවා මං කියන්නේ කෑවට කමන්න රාත්තල් ගාන දැනගෙන කන එක විතරයි. ඉතින් කන්න නැතුව නම් බෑ. මඩ කෑවට කමන්න රාත්තල් ගාන දැනගෙන කන ඒතකොට මෙච්චර බඩේ තියෙනවා කියලා දන්නවනේ. එනිසා ඉන් එහාට මොකුත් කියන්න එපා. මේ කියන්න අපිට ශක්තිය දැන් අපිට කියන්න මේවා තීන්දුව කරන්න ශක්තිය නමුත් මේ යථාභූත ඥානය දේශනා කරන බුදුහාමුදුරු ඉන්න නිසා අපිට ඒක තියෙන නිසා අපිට ඒ මැජික් නැතුව গুপ্ত ධර්ම නැතුව යන්න පුළුවන් පාරක් තියෙනවා. ඒකට තමයි ඇත්තටම විපස්සනා කියලා කියන්නේ. විපස්සනා යනකොට මේවා සාකච්ඡා කරලා අපි සැක දුරු කරගන්නත් ඕනේ. හොඳයි අපි පැයකුත් විනාඩි 30ක විතර කාලයක් ඇති කරගෙන තියෙන අරගෙන තිනවා. ඒ වගේම මම හිතන්නේ ලිඛිත ප්‍රශ්නත් දැනට ඉවරයි. ඉතින් ඒක නිසා වෙන මේ සම්බන්ධව ප්‍රශ්න වශයෙන් වෙන මොනවත් කියන දෙයක් නැත්නම් අපිට මෙතනින් මේ සතිವಾರය સમાપ્ત කරන්න පුළුවන්. අපි එතකොට හතරට නැවත රැස් වෙනවා දවසේ ධර්ම දේශනාව සඳහා. දැන් පිරිදනාටම තෙරුවන් සරණයි.